අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද කාලතරණේ හැටියට ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ආරම්භ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින් අපි මල්ලිකායි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කරන දෙන විදියට කරුණාවෙන් අවසන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න විස්තර ප්‍රශ්න දායකයන් තියෙනවා 10ක් පරිණිකතා පිළිබඳ භාවනා අර්ථකී පහක් ඊකරු දේශනාව පිළිබඳව එකක් තියෙනවා ධර්ම කාරණා. පළවෙනි ප්‍රශ්නේ කරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. සක්මන් කර පරියන්කී දෙකක් පිට කායයට සිත යොමු කරමි. ආනාපානයේ ඉදිකරයේ විකලාංග වායුවක් ලෙස දැනේ. ඇතැම් විට ආශ්වාස සහ ප්‍රශ්වාස වල වෙනස යම් ලෙස වැටහි. බොහෝ තේ වායුවක් ලෙසට කරකැවීමෙන් හිතෙනු දැනේ. එක විටම රූප සංඥා මතුවේ. මේවා රූප සහ ශබ්ද සංඥා ලෙස හඳුනා ගනී. රාග අංශයේ ලෙසද මෙහි කරමි. සතිය පැවතුණා. පෙනෙන රූප බොඳ වී පවතී. එකවරම ලයිට් එක ඕෆ් කරලා වගේ ඕෆ් කරනා මිනිස් ශර මාත්‍රයකට කිසිවක් නොදැන ගොස් නැවත ලයිට් එක ඔන් කළාගේ නිසා අවදිමත්ව පවතී. නැවත ආනාපානයේ නොවැටෙන නමුත් සතිය පැවතුණි. මෙතන ඇතුළු දේ සංඥාව එකවරම නොදැනී යාමක් ලෙස සිටින. මේ වැටීම නිවැරදිවයි හදා දෙන්න. තවද මෙතේ අවදිමත් භාවයට පත්ව බොහෝ විට කයින් වේදනාවලට පිට යයි. ඔබ වහන්සේගෙන් පෙරලැබෙන උපදෙස් පරිදි මේවා නිරීක්ෂණය කරමි. ඇතිවන දැඩි ද්වේෂය හඳුනාගෙන මෙහි කරමි. එවිට ඒවායින් දැඩි බව ටිකක් අඩු වෙන. නැවත මෙසේ නිරීක්ෂණය කළ විට වේදනාව අඩු වැඩි වෙමි යන බව වැටහිණි. වැඩි වැඩිම දැනෙන අවස්ථාවේ අමනාපයේ ලෙසද අඩුම දැනෙන අවස්ථාවේ මනාපයේ ලෙසද මෙනෙහි කරමි. ප්‍රශ්නේ හා කම්පන ඇතිවෙනකොට වේදනා පැනියමක් නොසිටු වේ. නැවත ආනාපානයට සිත යොමු කිරීමට උත්සාහ කළද එය නොදැනේ. තරමක හෝ දැනෙන වේදනාව නිසා කායයට සතිය යොමු කරගෙන සිටීමටද අපහසුය. මෙවිට අනුනක් ලෙස කුමක් ගත යුතුද? වහන්සේට තෙරුවන් සරණයි. ඒ අවසානයේ අහලා තියෙන ප්‍රශ්නට උත්තරේ මම දැන් ලීසි උළු සමස්ත ප්‍රශ්නෙටම යොදන්න අපි පුරුදු කරන්නේ අරමුණක් නැතුව සත්‍ය පාත්තනට පුරුදු කරන්නේ. ඉන්න ක්‍රමයෙන් තියෙන අරමුණු බොඳ වෙනවා, ලයිට් ඔෆ් කරා වගේ පේනවා, පිසුදු නැති වෙනවා. ඒ කියන්නේ මේක ගෙවෙන එක. ඉතින් මේ ලියපු එකන එහෙම අරමුණු ගෙවෙලා ගෙවිච්ච එක මත සතිය පැවැත්වීම දක්ෂකමක් හෝ භාවනා බලාපොරොත්තුවක් කියන එක දන්නේ නැතුව ගිහිල්ලා තියෙන බව පේන තියෙනවා. අනිත් දවසේ යනකොට යන්න අරමුණක පවත්වන සතිය හරහා නැත්නම් ආරම්මන සතිය හරහා අනාරම්මන සතියට තමයි යන්න හදන්නේ. එතකොට නිමිත්තේ පවතින සතිය අනිමිත්තේ සතිය බවටපත් වෙනවා. ඒක බාරගත් දවසට ඒක සමාධියක් වෙච්ච දවසට ඒක අනිමිත්ත සමාධියක් බවටපත් වෙනවා. ඒක තමයි අපි මෙතෙක් කල් ලෝකේ ගත කරලා තියෙන නිමිත්තක් සහිතව ඒ සමාධි ඔක්කොටම සාපේක්ෂව අනිමිත්ත සමාධියක් අට තමයි අපි කියන්නේ. එතන අනේ මේ කියන්නේ අනිමිත්ත සත්‍යයක් කරා. නැත්නම් අනාරම්මන සත්‍යයක් කරා. ඉතින් ඒකට ගියාට පස්සේ ඒක නැතිකම නෙවෙයි අපිට ප්‍රශ්න තියෙන එකට පුදුම බයක් තියෙනවා. එහෙනම් ඒක ප්‍රශ්නයක් කරගන්න. අතට මේක උත්තරයක්. භාවනා කරලා කියලා විච උත්තරයක්. නැත්නම් උත්තරේ දැන් ප්‍රශ්නයක් කරා. දැන් මම මොකේද සතිය පාතම් මේ සතිය තියෙනවා සතිය පාතින වෙලාවේ යමක නෙවෙයි ඒකට කියනවා අප්‍රතිෂ්ඨ අප්‍රතිෂ්ඨ ප්‍රතිෂ්ඨාවක් කියන ප්‍රතිෂ්ඨාවක් නැහැ ඒ සතිය තියෙනවා හදිහට නිකන් වාතයේ අවලම්බන වෙලා තියෙනවා වගේ ඉතින් මේ தත්ත්වෙ ඉන්න පුළුවන් මේක හොඳ සමතුලිත தත්ත්වයක් ලෑස්තිලා ගිය කරන්නේ නැති කෙනාට නිකන් පෙකින් වෙලා කපලා ගියා වගේ සලුංගලේ නූල කඩලා ගියා වගේ ඇදගෙන වැටුණා වගේ හිලා පල්ලකට බයක් ඇති වෙනවා. ඉතින් එතකොට අපි අහලා තියෙන පිටු ගහක් හරි අල්ල ගන්න. උංගී ගහගෙන යන මිනිහා. ඉතින් එතන තමයි මේ ශ්‍රද්ධාව පරීක්ෂා කරන හොඳම තැන. ලෑස්තිලා යන්න. ශ්‍රද්ධාවෙන් යන්න. මේ මොකුත් වෙන්නේ නැහැ. අරමුණක් නැහැ කියලා ලක් වෙන මොනක්වත් වෙන්නේ නැහැ. මොකද අපි දන්න විදිහට අරමුණට සත්‍යයක් අවශ්‍ය සත්‍යයට අරමුණක් අවශ්‍යම නැහැ. ආධුනිකයට ඕනේ. ආධුනික ගොරොසු තනිකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ එන්නේ එන්නේ සිවුම් වෙනකොට එන්නේ එන්නේ කිහිල්ලෙවලා ගුවන්පතේ දිගේ ගියාට අන්තරාව පොළවෙන් පොළවේ සමතුලිත භාවය අරගෙන දැන් වාතයේ සමතුලිත භාවයක් ගන්නවා එතකොට මේ මුදලාල් කෙනෙක් හිටලු ආශාන්තරාවි ඉන්න කකුල් දෙක උස්සගත්තලු බර වැඩි වෙලා වැටේද කියලා හිතන්නේ ඉන්න දැන් කකුල් දෙක ඉස්සවලු මේ බර වැඩි වුණොත් එහෙම දැන් ආයෙ වැටේ යකි මේ කියලා මොකද ඒ ලාට බය හිතෙනවා කාටුනා ඊන් දාඩි දාන ඒ තරමටම රූපෙට කැදරයි එයි මේ රූපේ අයින් කරන්න බුදුරජාණන්ගේ ඒ ක්‍රමය හරියටම හරි. ඒක බාර ගන්න අපි ලෑස්ති නැතිකම කියන්නේ සද්ධාව නැතිකම කියන්නේ. මේ කියන්නේ මේ සාමාන්‍ය ප්‍රසාද සද්ධාව නෙවෙයි, ඕකප්පන සද්ධාව. තමන්ගේ භාවනා පිළිබඳ විශ්වාසය මධිකම නිසා ඒ භාවනා හරියනකොට සැකයක් පහළ වෙනවා, බයක් පහළ වෙනවා, අනුතරපකමක් පහළ වෙනවා. ඕ අශරණ ගතියක් පහළ වෙනවා. තනිකමක්, පාළුවක්, කංසාවක් පහළ වෙනවා. එන්නේ ඒක තමයි කෙලස් කියන්නේ. මේ හරියන පාරට සැක කරලා ලන්දේ තියෙන කුණු පාරට ඇදලා දාගන්න වැඩක් කරගන්නවා අපි. ඒක තමයි කෙලස් කියන්නේ. ඉතින් ඒක ලෑස්තිලා යන්න. මාරයත් එක්ක ෆෝවර්ඩ් ගියසුම ගහන්න යන්න එපා. බුදු දානසෙත් ගහගන්න. අරමුණක් ගිහිල්ලා අරමුණ නැති වෙනකොට දැන් තමයි බුදු බලය හොඳටම වැඩි වෙන තැන, ධර්ම බලය හොඳටම වැඩි වෙන තැන, ශ්‍රද්ධාව හොඳටම වැඩි වෙන තැන. ඉතින් ආව පාර විශ්වාසයි නම් දැන් ආශාන්තව ඉස්සෙන් හදාගන්න. පොළවේ ගිය ගත්ත සමුචිත භාවය වාතය ගන්න හදන. දැන් මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කවුරක්වත් හිතුවේ නැහැ මේක කරන්න පුළුවන් කියලා. ඒ විල්බර් ට්‍රයිට් ඕල් රයිට් කේ වැඩ පිළිවෙල වල දැන් අවුරුදු 25 10ත් උගත ගත වෙලා තියෙන්නේ. ඉතින්සලා කවුරක්වත් හිතුවේ මේ යකඩ කඳක් වහතේ තියන්න පුළුවන් මේ කියන්නේ. දැන් ඒක නැතුව බෑ දැන් අපට. ඒ නිසා මේ භාවනාවේදී තීවිර අරමුණක් නැතුව පවතින නැත්නම් අරමුණ සියුම් වෙනකොට භාවනා වැඩෙනවා. අරමුණ අතිසියුම් වෙනකොට හුත්තටම හැදිලා ඊට පස්සේ ඒක කෙලපැමිණෙන තැන තමයි අරමුණක් නැතුව ඉන්න තැන. එතෙන්දී මම නැහැ. එතෙන්දී ආයෙත් අරමුණ හොයන්නේ මම යටවට. ඒක නැත්තම් මාන්නේ තමයි. තෘෂ්ණාව තමයි. ඒ නිසා ලැබිච්ච මම නැති මාන්නේ නැති තෘෂ්ණාව නැතන හුරු කරන්නේ. තණ්හා මාන දිච්ච නැතන හුරු කරන්නේ. ඒකෙන් මේ ලෑස්තිලා යන එක විතරමයි තියෙන එකම උත්තරේ. ඒ ශානිත් දවසෙත් මේක ඉnderලා ප්‍රශ්නයක් කරගන්න නැතුව මේක උත්තරයක් පාටපත් කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ආයිත් ආයිත් කියනක ප්‍රශ්නේ උද්දේශකාරූපත්‍රයේ මානසිකාරූපත්‍රයේ සුභාචාර විද්‍යාකාර භූමිකාවේ කියලා අනුත්තිකමාති ශූන්‍යතාවයේ මහා ශූන්‍ය සූත්‍රය කියන හැම වෙලාවෙම සාපේක්ෂයි කියලා. ගුරුසු අරමුණට සාපේක්ෂව සියුම් ආලෝ අරමුණ ශූන්‍යයි. ශූන්‍ය අරමුණට සියුම් ආලෝකයේ සියුම් අරමුණට සාපේක්ෂව අතිසියුම් අරමුණ ශූන්‍ය හැම වෙලාවෙම බුදුන්සේ කියලා තියෙන සාපේක්ෂව යන්නේ කියලා. ඒක නිසා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනකොට සාපේක්ෂ ශුන්‍යතාවයක් මිසක් කේවල ශුන්‍යතාවයක් මේ ලෝකේ ගන්න බෑ. එහෙම ගන්නෑ. අනු වෙලාම ඉන්නට ඩිසියුම් කරනවා. ඉන්නට ඩිසියුම් කරනවා. දැන් ඔය ඔය කියන මුකුත් නැහැ කියන එකට කියලා බලනකොට ඕකෙත් තියෙනවා. ටික වෙලාවක් ඉන්නකොට පේනවා තාම ශබ්ද තියෙනවා. තාම දැනීම තියෙන හැබැයි ඒක හරිසියුම්. හරි මේ දවල්ට පායන ආඳ වගේ. ඒක ඉතින් අත්තර දිදුලන්නේ බබලන්නේ නැහැ. බලාකුළු ලස්සේ වැළුවොත් පොල්ලොක් දෙයක් වගේ පේනවා. ඒකට හඳ කියන්නේත් නැහැ කවුරක්වත්. දෙවිසෙන් නැහැ. ඉතින් මේ මේ සාපේක්ෂ භාවය මේ කියන එක හොඳට පේනවා. එයා කියලා තියෙනවා ක්‍රමයෙන් අඩු වෙගෙන අඩු වෙගෙන නැහැටි. අඩු වෙන්න වෙන්න අරිට වැඩිය මේක ශූන්‍යයි. මේකට වැඩිය මේක ශූන්‍යයි. නමුත් කේවල ශූන්‍ය භාවයක් නෙමෙයි මෙතන කතා කරන්නේ. ඒක මේ අනිච්චතෝ රිච්ඡතෝ තුච්ඡතෝ ශුඤ්ඤතෝ කියන හැම සංඛ්‍යෙද්දකදී මතක තියාගන්න අපේ කකතිරු වනස සියලු සියක් ශූන්‍ය භාවය බලාපොරොත්තු වෙනවා. එහෙම එක බුදුරජාණන්සේ මතක් කරන්නේ. ශූන්‍යතාවයේ කේවල බව නැහැ. සාපේක්ෂ බව මුල මධ්‍යම කාර්යකාවේ දිගටම නාගාර්ජුන පාදයන් මිශ්‍ර කරනවා. මම මේ කියන්න හදන ශූන්‍යතාවය ඔයගොල්ලෝ හිතන විදිහට තීර සියක් ශූන්‍යතාවේ නෙවෙයි. තිබුණට වැඩිය ශූන්‍යයි. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ගමක ජීවත් වෙනට වැඩිය අරණ්‍ය ජීවත් වෙනකොට ගමක් ප්‍රශ්න නැහැ අරණ්‍ය ප්‍රශ්න විතරයි තියෙන්නේ අරණ්‍ය ප්‍රශ්න ගමක් ප්‍රශ්න එක බලනකොට ශූන්‍යයි අන්නේ විදිහට ශූන්‍යතාවයේ සාපේක්ෂව තේරුම් අරගන්න එතකොට ඔය ප්‍රශ්නේ Tamandම තේරෙයි ගොඩක් පියවර ගන්නකින් තේරුම් ගන්න ඕන ප්‍රශ්නක් මිසක් එක වතාවට එක වතාවට එක බණකින් එක රැයකින් තීරණ ප්‍රශ්න නෙවෙයි. ඉතින් දැන් ওই කියන තැන ওই විවේකයෙන් ගිහිල්ලා බලන්න ඊළ ටික වෙලා කලබල කරගෙන තින්නොට ඕක තියෙනව මොනවද? ඊටදී ඊටදී සිවුම් තැනකට එතෙන්ට කියලා ගන්නට එතනක් තියෙනව නෝ. එමෙ මේ යන්නේ යන්නේ යන්නේ යන්නේ සූක්ෂම අති සූක්ෂම තත්ත්වයට ශූන්‍ය භාවයේ සාපේක්ෂව ඉදිරියට යන්න පටන් ගන්නවා. ඒතකොට තේරෙනවා Tamanට දැන් එන්න එන්න බර අඩුයි ආතතිය අඩුයි සමබර භාවයේ සමතුලිත භාවයේ සහ සතිය තීව්‍ර භාවයේ වැඩි වෙන බව හොඳටම තේරෙනවා. යන්නේ නැත්තේ මඩේ විදිහට තිබ්බ වගේ තේරෙන්නේ. දැන් පය ගන්න තරක් නැහැ. ආශෙන්තරව ගිහිල්ලා වාතයේ හිටියා වගේ. මම වැටෙන්නේ නැහැ. ඒක නිසා මේක හොඳ ශ්‍රද්ධාව තහවුරු කරගන්න හොඳම අවස්ථාවක්. Taman මෙතෙක් ආව පහර හරිනම් ඊගාව විවර ශකමුසු වෙන්න පුළුවන් කියන්නේ. කියලා බලනකොට ඒක සැක නැති වෙන දර්ශනවලට තව විවරක් තියන්න බලව කොහොමම ශූන්‍ය භාවයෙන් තව අති වැඩි වැඩි ශූන්‍යතාවට යamak තමයි මෙතන අපි සලකා ගන්න තියෙන්නේ. ගත්තර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ සිදු කළ ශාසන සේවාවට දෙවරක් වැඩිනවා ආශාර කරමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සති භාවනාව වඩමි. ඉහත මෙවර වැඩමුළුවේදී උපේක්ෂා ගුණය ගැන මම වඩා දැනුවත් දැනුවත් වුණෙමි. මානුෂ පුත්‍ර ස්වාමීන් වහන්සේ බුද්ධාන බුද්ධජනක සමාජ වැඩමුළුවේ පවත්වන්නට අමතර ඉල්ලුවක් මෙන් මමද මට වැඩමුළුවේ පවත්වන්නට අමතර පතමි. ආනාපාන සති භාවනාව වැඩි වේදී ආත්මිකයෙන් මෙන් ඒ වැටෙන හුස්ම දෙස සතියෙන් බලා සිටින විට එක්තරා මොහොතකදී හුස්ම තුනී වී ගොස් මෙසේ බලා සිටි ආරම්භණයේ හෙවත් ආනාපාන සතිය නැති වී යයි. මීළඟට අරමුණු පිළිවි කියත් ඉදිරියේ ඇති හිස් අවකාශයේ දෙස සතියෙන් බලා සිටිමි. ආර අනාරම්භන සතිය ලෙස සිටමි. බලා සිටීම අනාරම්භන සතිය ලෙස සිටමි. මෙලෙස සිටින විට තමන් කිසියම් වේද වේදිකාවක් තරයක් මත වටහනේදී කලයක් මට නොතේරි සිටිනවා වැඩි හැඟීමක් මට දැනේ. මා වටහාගත් උපේක්ෂා ගුණය නම් මෙම වේදිකාව මත කිසින විට ශබ්දයක් මාර්ගයෙන් සිටිවිල්ලක් මාර්ගයෙන් තමන් වෙත ඇදෙන දේවල් වලට ආකර්ෂණය නොවි තම වේදිකාවේ උත්තරී සිටින ගුණාංගය. මේ වේදිකාව උඩ සිටින විට සත්‍ය නැති අධ්‍යයතා වැඩගත් කියලා. මන්දයන් සාහර සිතිවිලි ඉතා අවිහිංසක ලෙස පැමිණ සමාජ උදර්වා සමාව වේදිකාවෙන් බිමට ඇද දමන නිසායි. එබැවින් හෙදෙන අනුරුවලට සති අවියෙන් නම් අනුකම්පා විරහිතව පහර දෙමි. මෙලෙස පුරුදු කළ විට සමාව වේදිකාවේ ස්ථිර තත්ත්වයකට පැමිණෙන බව දැනේ. ඉන්පසුව ඒකෝදි භාවයකින් තම වෙනස නිසල විලක් බවට පත්වන බව දැනේ. සියලු දේවල් එකට කැටි වී තම ශරීරයේ ඇතුළට ගලී බව වීමට බවක් මට දැනුනේ. එය ඔබ වහන්සේ පැවසුවා මෙන් ගෝචර භූමියට පැමිණි බව යයි මට හිතේ. එහෙත් තවම සියල්ල අවසාන නැත. සති ඉන්ද්‍රිය තියුණු ලෙසට නොපැවැත්තිමි කිනොත් නැවත තම වේදිකා තමා වේදිකාවට උදින් විමට වැටෙන බැවින් දිගින් දිගටම තමා වෙත පැමිණෙන දේ දෙස බලා සිටිය යුතුය. මා තේරුම් ගත් දෙය නිවැරදි නිවැරදිව ඔබ වහන්සේගේ උපදෙස් පරිදි වහන්සේට තව තවත් ශාසන සේවාවට ශක්තිය ධෛර්යය පතමි. මේ වගේ අපිට මේ ළමා කතාවලින් එහෙම නැත්නම් උපමා කතාවලින් එහෙම නැත්නම් නිදර්ශන වලින් තමයි කතා කරන්න වෙන්නේ. පොඩ්ඩේ කියන தත්ත කොහොමරක්වත් වචෙන් දාන්න බෑ. නමුත් ඒක දාන්නවත් හිතෙන. ඒ තරම්ම ඒක හරි ඝර්ෂණයක් අඩු හරි විවේකයක් ගන්න. කොහොම හරි ඔය කියන තැන අවසානයි කියලා හිතෙන තරමටම සැපයි තමයි නමුත් ගිහලා පట్టල වෙලා බලනකොට ඒක අවසානයි නෙවෙයි. තව Tamanටම තේරෙන ඉදිරි ගමනක් තේරෙන එක සිද්ධ වෙන්නේ අර ගිය තැන අලුතින් ගිය තැන හුදුට සිද්ධ වෙන්න හොඳට වශී වෙන්න මේ කලබලේ නිසා දැන් මේ මොකද්ද හරිද කෙලවරද කියලා පටන් අරගත්තොත් මේ පట్టලේ ඉන්නේ ඒකේ වශී භාවයේ ඉන්නේ ඒකේ සිද්ධි භාවයේ ඉන්නේ. ඕක තමයි ප්‍රතිඵල අපේක්ෂා කරන කෙනාට තියෙන කලබල. මේ හොඳට ඔක පටල වෙනවා. පටල වෙනකොට ඒකම පෙන්නනවා. මේකත් ඇටිය ෂියුම් එකක් දැන් තියෙනවා. ඒක නම් හිතනවා අන්තිම එක කියලා ඉතින් කියලා බලනකොට ඒකේ පටල වෙනකොට නෑ ඊටත් එහාට එකක් ෂියුම් එකක් තියෙනවා. එහෙම එහෙම ලුණු ගෙඩික පොත් අයිනවා වගේ. යට යට යට තියෙන පොතු හරිම ෂියුම්. ඒ වුණාට ඒක ගලවනකොට හිතෙන්න මේක අන්තිම වෙන කියලා නෑ. ගලවන ගලවන ගලවන යන්න කියනවා. ලුණු ගෙඩිය හරයක් නැති බවට යටට යනවා. ඉතින් මේ ටික මේ පීඩේ වීර්ය ගැන කතා කරනවා නේ ඥාන දප්පිට වීර්යයක් විතරයි වුණ කරන්නේ. দাঁඩි දහනත් අදු තොල් දෙක පාගන දඟලන මෙනේ කරන වීර්යකින් කරන්න බෑ. ඒක තාම සියුම්මට එනේ එනේක ගැන විශ්වාස කරලා ඒකෙත් පොත්තක් ගැලෙවුවා. ඒක අවසානයේ කියලා හිතෙන තරම් තාම සුණා ඒකලව පස්සේ තව එකක් කරනවා. එතෙත් ආයෙ එකක් කරනවා. කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් ගන්නවා. එතනින් එහාට ධර්මයේ ධර්මයේ විදිහම කියලා දෙන්න පටන් ගන්නවා. අපි දැන කිසිම න්‍යාය පත්‍රයක් හරියන්නේ නැහැ එතෙන්ට. ධර්මයේම තියෙන ඕපනයික කියලා ගතියක් උපනයනය කරනවා. ඒකෝ කියන්නේ මම පැත්තකට වෙලා සතියට වැඩි බාර දෙනවා. සතිය සුඛාන මාතර ගන්නවා. ගන්නෑ චින්තාවේ ඥාන දැනුම. චිත්තාඥාන දෙමීමෙන් තමයි සතියට මේ අහිංසක වැඩේ කරගෙන යන්න බැරි වෙන්නේ. ඒ නිසා මේ වෙලාවට වැලයන් පැත්තට මැස ගහලා කපවන බලන්න එකයි ඒක තමයි මේ භවනාවේදී අමාරුම කොටස. ඒ මොකද මෙතෙන්ට එනකන් අපි මෙනෙහි කිරීම ආදී මානසිකාර්ය ආදී සතිය පිහිටීම ආදී ක්‍රියාකාරකම් සහ මෙතෙන්ට එන්නේ. එන්නේ එන්නේ එන්නේ සතියට වැඩි බාර දීලා ඥානාතේ යන්න ආරින්නවා. එහෙම නැත්නම් මේ යොදන හැම ක්‍රමශක් සහ විද්‍යාවක් හරහාම මමයා පණ ගන්නවා. මාන්නේ පණ ගන්නවා. තෘෂ්ණාව පණ ගන්නවා. ඒ ශරීරෙට වෙන්න දෙද්ද වෙන්නයි. මමයා තමයි කරන දෙයක් නෙවෙයි වෙන දෙයක්. එතකොට ඒකෙ තියෙන්නේ සුද්ධ ධර්මතාවයක් විතරයි. ඒකට ඕපනයික කියන ගුණයක්. බුදුහන්සේ සඳහන් කළා තියෙනවා සක්කාතෝ භගවතා ධම්මෝ සංජීතිකෝ අකාලිකෝ ඒ ඒ පස්සේ ඕපනයිකෝ උපනයිනික කරනවා ඒකින් දෙන්නේ දෙන්නේ සිව්ම කර සිව්ම කර සිව්ම කර සිව්ම කර කියන්නේ කා ඒක පිළිබඳව බැලුවොත් අපි ඔක්කොම සමාන දැනුමක් තියෙනවා මහා බෝසත්ණන්සේගේ තියෙන දැනුම අපි ළඟ තියෙනවා තියෙනවා කිව්වට ඒ දැනුම මගේ නෙවෙයි ඒ දැනුම මම නොවි වෙන්න දෙන්නේ යන්න ආරිනේ ඉබේ සිද්ධ වෙන්න දෙන ඥානය තමයි උපරිම ඥානය කියලා කියන්නේ. ඒකවල තුන මමක් නැහැ, තණ්හාවකුත් නැහැ, මාන්නිකුත් නැහැ. ඒ ඥානයට දිගහැරෙන්න ධර්ම නිකන් මලක් පිපිලා ඉන්නවා වගේ. විකසිත වෙන්නවා වගේ. ඒක හරිම සෞන්දර්යාත්මක දෙයක්. ඒ නිසා ඔතනින් එහාට විද්‍යාව නැහැ, ඔතනින් එහාට කලාවක් තියෙනවා. නමුත් අපි ඇඟිලි දාන්න ගියොත් කෝරි ගොඩක්. ඒ දිගට මේ අඬ දුන්නොත් ඒ බලාන ඉඳිල්ල දුරක සිට කරන බලා සිටීමක් ඒක විපස්සනාව කියලා කියනවා. සියල්ලම හරියටම සමතුලිතව සමබරව සිද්ධ වෙනවා. දේශ බලාගෙන ඉන්නවා. එදාට තමයි අපි කියන ඔය තල තුනකම පඬිත ගතිය, මෝරච්ච ගතිය එන්නේ. ඇඟිලි දැම්මොත් තානකොට ඒ අණු අර ඔක්කොම විකාර වෙනවා. අඟර දඟර දානවා. ඒ නිසා ওই විදිහට මේ අnderින්ද නමක් දෙන්නවත් යන්න එපා. නමක් දාන්න යෑමේ පවා මාන්නයක් ඇති වෙනවා. ඒක අනාතේ යනදී නිකයි කරන්න තියෙන්නේ. අතුජ්‍ය ගෞරවණී ගෞරවණීය ස්වාමීන් වහන්සේ මා අතුජ්‍ය පරයන්කේකට අත්දැකීම වාර්තා කිරීමට අවසර. මගේ මූල කර්මස්ථාන ආනාපාන සතියයි. ආශ්වාස ප්‍රශ්වාස දැනෙත තුනීවි ඇති බව පේනවා. නමුත් ඒ සම්පූර්ණයෙන්ම සංවේදී සංකීර්ණ නොමැත. මගේ සාමාන්‍ය භාවනාව දැන් යුද්ධයක් වගේ සතිය දිනු වීමත් සමගම හදක හිතේ චංචල කම්පන එනවා. මේවාට මගේ කැමැත්තක් නැහැ. මගේ අතීත අවස්ථාවලට මේවාට අකමැත්තක් දීලා මූණ දීලා තත්වයක පත්වී තිබෙන සිටින නිසා. ඒවා ආවිලාවට ඔබ වහන්සේ දේශනා කළ පරිදි ඉබ්බා කටුව ඇතුළට ගන්න ලෑස්ති වෙලා ආශ්වාස ප්‍රශ්වාස කොටු කරගන්න මහන්සි වෙනවා. නමුත් එය ඉතා සාර්ථක නැහැ. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් දිග හුස්ම කෙටි වෙන අයුරු බලා මගේ සිත කිව්වා මේ තේන දෙය වෙනස් වෙන්නේ සිතින් මිස එතන තියෙන දේ මට හරියට තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේම චංචල කම්පන ආවම මට හිතුවා මේ තේන දෙය මගේ හිතේ තියෙන විදිහට විදිහට අමුත් හිතට එතන තියෙන්නේ වෙන දෙයක් වෙන දෙයක් වෙන්න පුළුවන් කියලා. මේ සිතීම සමගින් ඒ චංචල කම්පන නැති වී ගියා. මට අවබෝධයක් ආවා වෙනදී ඩිසයිඩ් කරන්නේ සිත විකින් බව. කම්පන ඇතිවීම දුක බවයි. ඒ නිසා උපේක්ෂාවෙන් බැලුවොත් ඒ නිරෝධ වෙන බව. හැබැයි මේ භාවනාවේ වැරදි පෙන්නා සීමා හරි මාර්ගයට යොමු කරන මේ කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සැප දීර්ඝාෂ ලැබේවා. මේක වෙන්නම් කිරීම කරන්න හිත කියලා කිව්වට සංඥා ස්කන්ධය විසින් තමයි කරන්නේ. පේන දේ මොකක් වුණාද? ඒක නලියන ගතියක් වෙන්න පුළුවන්, සහැල්ලු ගතියක් වෙන්න පුළුවන්, ආලෝකයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්. යතර ශක්තියක තියෙන ස්වභාවය. ඒ ශක්තියට විශේෂ මේ අවස්ථාවේදී සද්දයක් කියලා නම් දැම්මොත් සද්දයක් විදිහට තමයි එන්නේ. ආලෝකයක් කියලා දැම්මොත් ආලෝකයක් විදිහට පේනවා. සහැල්ලුකමක් කියලා හිතුවොත් සහැල්ලු බවක් පේනවා. ඕන දෙයක් නම දාන තාලට හැබැයි ආලෝක සද්දයක් කියලා නම දැම්මම පස්සේ ආලෝකයක් වෙන්න බෑ. මේ තියෙන මේ තියෙන ශක්තියට අපි දෙන නම හැටියට තමයි තියෙන්නේ. ඒක නිසා හිත ගිය තන ආදර රජ මාලිගාව තැන්නේ. මේ කොල්ලෝ කෙල්ලෝ යාලි කරගන්නවා යක්කෝ වගේ කොහොම කරනවාද කියලා මට හිතෙනවා. ඒක උට හිත ගියාම එච්චරයි. ඒක උට කිව්වොත් එහෙම යකා අම්බට මොකද යක්ක වෙලා තියෙන්නේ කියලා. ඉතිකිලා ඉතින් මගේ හිත ගිය තැන උට වෙන්නේ ඒක යක්ෂයෙක් වගේ නෙමෙයි. ඉතින් ඒ වගේ පිටින් ඉන්න මිනිස්සුන්ට වෙන්නේ කොහොමද කන්නාඩි දෙකක් කරන් දෙන්නේ කියලා. මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. ඒ වගේ මම මේ කිව්වට මේ පිළිම පැත්තේ දර්ශනයක් මන් දෙන්න සමාවෙන්න. ඒ වගේ මේ මනුෂයාට ඒක හොඳයි නම් හොඳයි තමයි. යා ඒක කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ගැඹුරින් කියන්න තියෙන්නේ ඔක්කොම ඇති වෙන්නේ එකම මූල ශක්තිය. ඒ මූල ශක්තිය අපි නම දෙන හැටියට තමයි ඒක අපිට කරදරේ හෝ වාසියක් දෙන්නේ. නාමකරණයෙන් තමයි සියල්ල අහුවෙන්නේ නිසා සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ නාමකරණයට අහුවෙච්ච නාමකරණේ කෙලසිච්ච නැති. තියෙන්නේ තියෙන හැටියට කියන්න බැරි නිසා තමයි අපි මේ නම් වණන් දාගෙන යුද්ධ කරගෙන මේක මගේ මේක තොගේ මේක අපේ රට මේක තොපේ රට කියලා අපි මේ බෙදාගෙන කරන රණ්ඩුව කිසියෙත්ම රටවල් අඳුරගත්තේ නැහැ අපි විසින් දාගත්ත රණ්ඩුව. ඒ නිසා මේ නාමකරණය නැති වෙච්ච දවසේ යුද්ධ ඔක්කොම ඉවරයි. සංඥාන ඥානානි ප්‍රපංච සංකප්ප. මේ සංඥා දෙමිල්ලෙන් තමයි ප්‍රපංච කරන්නේ ඔක්කොම පටන් ගන්න කියන්නේ. අපි සංඥා දාන මේ රූප කොටස ගත්තොත් පඩවි ආපෝතේ හේව දන්නේ මේ මම ඉන්නේ ගෑනු කයකද පිරිමි කයකද වැඩි මහල්ලෙක්ද කියලා රූප දන්නේ අන්තික මේ නාම ධර්ම දන්නේ නැහැ මට මේ මෝඩ මෝඩයක් ඔබට නමක් දාලා තියෙනවා කියන්නේ. අපි නම් දැනට නම් දන්නේ ඒවට නම් දාලා තියෙනවා අයියේ. ඉතින් අපි අල්ලගෙන කතා කරනවා ගැහෙන්න පටන් ගන්නවා සියල්ල පටන් ගන්නෙ සංඥා ක්‍රමේ. ඉතින් භාවනාදී වෙන්නේ කාමේ කාම සංඥා ප්‍රතිස්ථාපනය. ඊට කාම සංඥා රූපකින් ප්‍රතිස්ථාපනය කරනවා. රූපේ රූප සංඥාක ප්‍රතිස්ථාපනය කරනවා. එතෙන්දී පේන්න පටන් ගන්නවා මේ වලාකුලක් වගේ තියෙන එකට කැමති නම් භූතයක් කියලා කියනවා, කැමති නම් දෙයියෙක් කියලා කියනවා, කැමති නම් හොලඟක් කියලා කියනවා, කැමති නම් දුමක් කියලා කියනවා. ඕන එකක් දෙන්න. ඒ නිසා මනෝකුබ්බංග වාදම්මා මනෝසෙට්ටා මනෝමය. ඒ දුන්නට පස්සේ ඒ අර ඒ බොරුව වහන්න ලක්ෂයක් බොරු කියන නඟ කෙනෙක් කිව්වොත් නෑ ඒකනේ වෙන එකක් කියලා ඉතින් දෙන්න ගන්න. ඉතින් ඒ නිසා මේ මූල ශක්තියට යන්න යන්න අපිට මේ ස්ථාවරය නැති වෙනවා. භාෂාව නැති වෙනවා, ව්‍යාකරණය නැති වෙනවා, සංනිවේදනය නැති වෙනවා, සංඥාකරණය නැති වෙනවා. ඒත් එක්ක තමයි මම යබොද වෙන්නේ. ඒත් එක්කම තමයි මාන්නේ බොද වෙන්නේ. ඒත් එක්කම තමයි තෘෂ්ණා බොද වෙන්නේ. දැන් මහමුදි තියෙන වතුර අරගෙන මේක මගේ මේක තොගේ කියා ගන්න දෙයක් නැහැ. වතුර වතුර ඉතින් වතුරට තණ්හා කරන්න බෑ. කොයි වෙලාවක හරි වතුරට ගහගන්නේ රෝහිණී නදිය වගේ මේක තොගේ වතුර මේක මගේ වතුර කියපයි තියුද්දි. ඉතින් කැලේ හිටපු ඉලාශි වල දිනේ කීයාලු එකෙකුට හරියට ගහයලු. අනිත් එක නිකන් මේ කූල් එකේ ඉඳිවිලෙක මං වගේ කී. ඉතින් අර කූල්ල කියන්නේ ඒවලට අනිත් වගේ ලෙගල මචං අපි දෙන්න විතර ඉන්න කොට දෙල්ලම් කරමු කියලා. උගල පිස්සුද මම මට බෑ. ඉතින් අර කිවලු මම ඔබට හොඳින් කියන්නේ වරෙන් සෙල්ලම් කරන්නේ. අර උගල මට බෑ. ගහ උඹ කඩ තැලෙන්න වරෙන් සෙල්ලම් කරන්නේ. අර දෙය අර උදයි කරන දෙයක් ආ කියලා. ඊපස්සේ ගායේ තියෙන දේ දුවන කියලා කොටු ගැල්ලක් ගැල්ල දෙකට කඩලා. කළු මේ ගැල්ල උඹේ. මේ ගැල්ල මගේ. දැන් උඹ පරිණෝනේ මගේ කල්ල ගන්න. මම පයින්නෝ උඹේ කරලා ගන්න. අපි දෙන්නේ නිසා කවුරු හරි ගත් එක්කන දිනු. කියලා අර ගායේ තියෙන ලොක්කේ ගහගෙන උඩ පැනගෙන ඇවිල්ලා අර ගාලා ගහලල් ඇති ඉතිල වගේ ඊවලගේ කෝටු ගාලා කඩාගත්තා. උදුරගත්තා. ඊට පස්සේ දීප ගනින් ඕක කියලා. කෝටු ගාලා උඹලන් ගනින් කිව්වා. අයියෝ ලා. <laughs> කුට්ට වකුලන්නේ තියෙන්නේ. ආයෙත් ආයෙ දෙන්නේ නැහැ. ඉතින් ඕන ඉල්ලනෙකුට දීපන් කියලා බුදුහාමේ කියලා තියෙනවා. මොනාරි කවුරු ඉල්ලන දීලා දාපන් ඉවරනේ. ජෝකේ අයෝක මැරෙන්නේ. අපි දෙයට නෑ නෑ උඹට නම් දෙන්නේ. වෙන කාට හරි දුන්නත් උඹට නම් දෙන්නේ. ඉතින් ඔන්න තමයි. කොහොමඩක්ක ගෙනියනකොට එකෙක්වත් ගෙනියන්නේ නැහැ. එනකොට ගෙනාවෙත් නැහැ. මේ අතරමඟදී අල්ලගත්ත දේවල් මේක මගේ මේක තොගේ කියාගෙන මේ මම සහ මම නෙවෙයි කියන සීමා දෙක අතර තියෙන මේ මායිමේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක තමයි එන්නේ නම් කරගන්න බැරුව යනවා. ඒකත් අපිට බය හිතෙන්නේ පහළ උනායි කියලා, තනි උනායි කියලා, අසරණ උනායි කියලා, කම්මැලි කියලා, මුස්පීතු උනායි කියලා අර අපි අඳුනගත්ත ඒ සීමා මාර්යාදාව නැතිලා යනවා. ඒක නිසා මඩල දුවේ කියනවා පැටකොට්ටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලෝක මේ වැටකොට බැමිතිලෙන් තමයි අපිට තියෙන ඔක්කොම බන්ධන ඇති කරලා. ඉතින් ඒක ඉතින් නීතිඥයන්ගේ, බැංකුකාරයන්ගේ, දේශපාලනඥයන්ගේ වැඩිම දේශී මාර්ගල තමයි. ඒගොල්ලෝ හරියට මේක මෙතනයි, මේක මෙතනයි ඉතින් නඩු. ඉතින් අර ඊයලා වගේ ගුහාරිය උඹේ තමයි ඔබ ගණි කියවන්නේ ඉවරයි. දැන් බුදුහාම අපිට අපිට දීලා තියෙන ක්‍රමයේ හැටියට මොනම ඉදමක්වත් අයිති නැහැ. මොනම ස්ථානයක්වත් අයිති නැහැ. ওই දින දෙයක් බෙදන දෙයක් කාලා ජොලිය හිටපන් කියවම අපි සක්විතා ජොරුණත් එහා ඉන්නේ. ඔයගොල්ලෝ හම්බ කරන කට්ටිය සදා සොත්ති. සදා සොත්ති. පුදුමාකාර විඳවිලක් වෙදී ඒක කාලා අපි ජොලිය ඉන්නවා අනේ මුන්දාගේ තියෙන සකතියකම. අනේ මුන්දලාගේ තියෙන මොහොතකම අපිට හම්බ කරන්නේ. දවසක් අර මේ ඉසන්වණින් පල්ලයට බහැලා මේ යනවලු ඥාන දාම්තුරුයි තව ප්‍රංශ හම්දුගෙන ඉන්නේ. ඉතින් පන්සහඳුර කිව්වලු ඒ මිනිස්සු අහන. ඒකවල බලන්න මේ මිනිස්සේ දවසට විඳින දුක්. මේ දාඩිය දාගෙන හුඩක් විතරක් ගහගෙන හරකෙකුත් බැඳගෙන පට්ට අවුවේ. මේ ගිනි කාශ්‍යකේ වැඩ කරනවා මේ මේ මිනිස්ගේ තෘෂ්ණාවක තරම් කියලා. ඒ ඥානදාමර කළු හම්බ කරලා අපිට නේ දෙන්නේ. බුද්ධ පූජා දෙන්නේ කවුරුත් කන්නේ නැහැ. සංඝයාට ටිකක් දෙන්න දුකන්නේ හම්බ කරන්නේ අපට. අපිට මේ සුදු මොඩල් කියලා කියදෑනේ. අච්චර මහන්සියෙන් හම්බ කරලා පළවෙනිම කොටස සංඝයාට දෙනකොට අපිට කරන්න තියෙන්නේ මේ මිනිස්සු මේ මිනිස්සු දෙනදී හිඟා කාලා අපි ජොලියේ ඉන්නවා. අර මිනිස්සයා ඒකට සතුට ඇති කර ගන්න දන්නේ නැහැ. ඉතින් අපි ඇත්තන පුළුවන් විදිහට ඒක කියලා දෙනවා. ඔක බදාගෙන කෑවොත් තමයි අමාරු. බෙදාගෙන කෑවොත් ජොලි. ඒක කරන්න දෙන්නේ නැහැ. විශේෂයෙන් මේ වගේ රටවල් වල වැඩිම අහිංසකව ඉන්න මිනිසුන් කියලා නීති දාලා මධ්‍යම ආර්ථිකය කියලා දීලා ඒක කක්කරලා ඒක රීලා අධිපති කරනවා. ඉතින් අපිට ගන්න හරියට උඹ මම තමයි අයියා ගණන් කරන්නේ. කවුරුත් කරන්න දෙන්නේ නැහැ. උදේනාශිකේ ක්‍රමයේ කියලා දුන්නා නම් දන්නවනේ ටික ටික කරලා බලන්න ඔක දීලා දාන්න. ඔය ලේබල් කිරිල්ලෙන් තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. පුළුවන් නම් ලේබල් කරන්න නැතුව ඉන්න. එදාට ඔක්කොම ප්‍රශ්න කරයි. මිනිස්යාට අද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මේ කම්පියුටර් එක නිසා හැම පුංචි අංශුව දක්වම ලේබල් කරලා ඉවරයි. data bit එක දක්වම මේ ලේබල් කරලා ඉවරයි. ඒ තරමට ප්‍රශ්න. මොනම විදියකින්වත් ඉතින් අපි අනාගත પરම්පරාව හොවදලා කොට ගන්න බෑ. දැන් හුඳ සබන් කැල්ලක් කිව්වට හරියන්නේ රෙක්සෝ නැද්ද සන්ලයිට් කියලා හරියට නම කියලා කියන්නේ බෑ. ඒක ගෙනත් දුන්නේ නැත්නම් වැඩක් නෑ නේ උට. උට ඕනේ බ්‍රෑන්ඩ් නේම් එකනේ. රැන්නේ පෙට්ටිය ඇතුලේ මොනවද තිබ්බ ප්‍රශ්නයක් නැහැ. අද හැදෙන උන්ට මොනව අපිට ඒ දවස්වල ලබන්වත් නැහැ අඩු ගන්න. මොනවා හරි ලබන් කැලලක් හමුනොත් ඒක ලොකු දෙයක්. දැන් බෑනේ. ටූත් පේස්ට් එකක් දීලා බලන්න කාට හරි මේ ඒ ඒ බ්‍රෑන්ඩ් එකයි ඒ සයිස් එකයි ඒ එක්ස්පයරි ඩේට් ගිහිල්ලාද කියලා බලලා ඔක්කොම කරන්නේ. අඟුරු කැලලක් කලගත්ම දිනේ කාට මොන මගුලක්වත් නැහැ. දැන් මේ අඟුරු කාගේද ප්‍රොඩක්ට් එක දැන් මම අරගෙන එනකොට මගෙන් අහනවා මේ මොකටද කියලා. එයාපෝට් එකේ. ඉතින් මේක බ්‍රෑන්ඩ් එක නෑනේ. පේටන්ට් එක නම් කරලා නෑ, මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා නෑ. අඟුරුනේ. සාකෝල්ගේ. ඒ මොනවා කිව්වත් අහන්නේ. මේක ඕගනික්ද කියලා අහනවා, ඉන්න ඕගනික්ද කියලා. ලිවින්ද නන් ලිවින්ද කියලා අහනවා. <laughs> plant matter එකක්ද animal matter එකක්ද ඉතින් ආලි හොල්මන් මොනවාරි ලේබල් කරන්න නැතුව ගේන්න බෑනේ මේ මිනිස්සු ගා ඉවරයි උගේ ඔක්කොම නීති පද්ධතිය වලේ අපි ඇරෙස් කරනවා මේ ලේබල් කිරේ තමයි කොහොම තියෙන්නේ ඒක නිසා අනන්‍යතාවය සහ අන්‍යතාවය කියලා දෙකක් තියෙනවා මේ අනන්‍යතාවය තමයි සියලු ප්‍රශ්න තියෙන්නේ අනන්‍යතාවය තමයි අපිට අයිඩෙන්ටි කාඩ් එකක් තියෙන්නේ પાස්පෝර්ට් එකේ තියෙනවා බැංකු නම්බරේ තියෙනවා ලයිසන් එක තියෙනවා. ඒ අනන්නේ දාට පස්සේ අපිට ඕන දුක එතෙන්නම හරියට වෙනවා. දැන් තියෙන දැන් තියෙන ක්‍රමයේ හැම කෙනාටම කාර් එකක් තියෙනවා. හැම කෙනාටම කාර් එකේ ඔටෝමැටික් ස්විච් එකක් තියෙනවා. ওই ස්විච් එක හැමතැනම ඇමරිකාවේ මොනිටර් කරනවා. අහල් මිනිස්සු අහවල් තැන ඉන්නේ කියලා මීටර් දෙකක් ඇතුළත ඩ්‍රෝන් එකක් කියලා ඌව මරන්න පුළුවන්. ඉතින් අපි හිතෙන්නේ අම්මා අපට අම්මට අපිට නැති විදිහට දැන් ඉස්සර යතුදාලා කරකවන්න ඕනේ මේ චික් ගන්නකොට බී ගන්න මොකද ජීවිතේ තියෙන අපිට උගේ කාඩ් එකේ හේතියන මිනිහ යන තැන ඕන තැනක ඉඳලා කියතයි ඒ ආදි 1500 කට ඉඳලා මීටර දෙකක ෂාප්නස් එකේ ගහන්න පුළුවන් කම්බස් වෙන්න ඉතින් අපිට හැම උපකරණයක්ම දීලා තියෙන්නේ අපි ට්‍රේස් කරන්නේ ඒක නිසා අනන්‍ය වුණා නම් අතෝලනේ මමමයි අනන්‍යයි අන්‍යයන් වෙන වුණා නම් ඉතින් මායයට අහු වෙලා ඉවරයි. අපි ඒ නිසා නිකම්ම නිකම් මේ ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියටයක් වෙන්නේ කියලා කියනවා. බුදුරජාණන් කියන අනන්තා නිබ්බුතා ජිනා. අන අප්පකා ආලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. ගංගානංගගේ වැලි තලාවේ තියෙන වැලියට අඩුයි. බුදු වෙච්ච බුදුවරු ගාන වැඩියි. ඒ නිසා ඔබත් නිකන් ගඟේ වැලියට යක් යන්න. අය උලුසන් යන්න එපා, ගෞසන් යන්න එපා, කැපිපෙන්න යන්න එපා. ගිය ගමන් අවසාද වෙනවා. සානන්‍ය වෙන්න. අනන්‍ය වෙන්න නම් මේ සංඥාව දී වෙලා යන හැටි බලන්න පුදුම බයක් ඇති වෙනවා. ඒක නිකන් මේ නෞසටික් සංඥා දී වෙලා යනකොට හිල් අඩි ගන්නවා. වමනෙට යන්න දෙන්න වගේ. මොකද ඒ තරම් සංඥාවක ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ සංඥාව නැතිම වෙන තැනයි අරමුණ නැති වෙන තැන බුදුචානන්සේ සඳහන් කරනවා මේ මෝඩකමට අරමුණු පේනවා මිසක්කා අරමුණක් බලන්න තරම්වත් චිත්තක්ෂණ ටිකක් ඉන්නේ නැහැ කියන. නිමිත්තක් ගන්න තරම්වත් අරමුණක් ඉන්නේ නැහැ. ඒකෙන් තමයි අපි ටික කතන්දර හදාගෙන චිත්‍රපටි හදාගෙන පොත් ලියාගෙන දිගට යන්නේ මේ අරමුණ දිගට තියෙනවා කියලා හිතාගෙන. නමුත් අනිමිත්ත සංඥාවට යනකොට අනිමිත්ත සමාධියට යනකොට අනිමිත් අපහිත ශුන්්‍යත වෙනකොට පේනවා නම කියන තරමක් තරමක් කිසිනේ. ඒක සීක්‍රෙන් විනාශ වෙනවා. ඉතින් ඒක පිළිගන්න කැමති නෑ පෘථග්ජනය පෘථග්ජනය කරන්නේ මගේ අම්මා මගේ තාත්තා මගේ රට මගේ ජාතිය මගේ ආගම අල්ලගෙන තමයි කතන්දරය යන්නේ. භවනා යෝගාවචරයට තියෙන ඒ රාජ්‍යයේ තියෙන පුරවැසිකම නැති වෙනවා. එයා නිකම්ම නිකන් අයිති නැති රාජ්‍යයකට වැටෙනවා. ඒ ආර්ය ලෝකයේ කියන එකට ආර්යයන් වහන්සේලත් එක්ක එකතු වෙන්න ඕන නම් ඔය තියෙන කුණු සම්බන්ධතා ඒ කුණු නම් කුණු හඳුනා ගැනීම හැලෙනකොට හලන්න නම් බෑ. හැලෙනකොට සතුට වෙන්න. ඒක තමයි භාවනා කියලා. නමුත් ගෝධනේ භාවනා කරන්නේ එහෙම දැනගෙන ඒගොල්ලෝ හිතන්නේ මට නිමිත්තක් පහළ වෙයි. ප්‍රතිභාග නිමිත්ත පහළ වෙයි. ආලෝක නිමිත්ත පහළ වෙයි. ආනපාන නිමිත්ත බාලේ පහළුන්නේ නැහැ කියලා අඬනවා. මේ දන්නේ මේ නිමිත්ත පහල කරපිට අයින් කරන්න භාවනා කරන්න කියන එක දන්නේ තුනොත් ඒ පටලවිල්ල තමයි අද තියෙන භාවනාවල. ඒ නිසා ඒ අනන්‍යතාවයේ හෝ අරමුණු අඩු වෙනවා නම් ඒක භාවනා විද්‍යුණුවා අපි නොදැන ගත්තත් බුද්ධජානක අපිට උගන්වන භාවනා මේ තරම්ම සක්‍රියයි ක්‍රියාකාරී කියලා හිතාන සතුට වෙලා අනිත් දවසෙත් ඒක ඇතුළේ තාලට කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය සක්මන් භාවනාව සම්බන්ධවයි. මම ඉත ඉතාලෙන් සක්මනේ යෙදෙන විට සිතේ මෙසේ මෙහි කරමි. දකුණ ඔසවෙමි, තබමි, යවමි, තබමි, කඳ යවමි. වම ඔසවමි, තබ යවමි, තබමි, කඳ යවමි. විනාඩි 30ක් 40ක් පමණ තා කෙමින් සම්මනේ යෙදෙන විට පාදවල ඉදින් බ්‍රැකට් දාන දානි හිස සහ දානි හිස ඉහළ කොටස වල්ලු කරහා පාදයේ ඉදිරි කෙලෙස දැඩි වේදනාවක් දැනෙනවා. දැනෙන මගේ වැටහීමට අනුව මෙම දැඩි වේදනාව ඇතිවීමේ සම් සම්මයි සංයමයෙන් ඉතා කෙලින් පාදවලට බල වීමකින් යුතුව සක්මනේ යෙදෙන බැරි. මගේ සක්මනේ මෙම යම් දොසක් ඇත්නම් පෙන්වන්නේ මැනවි. මේ වේදනාවත් සමග පරයන්ක භාවනාවට පාදු පසු දැනෙච්ච වේදනාව දිගින් දිගටම ඇති වේ. උදෑසන සියුම් වේදනාවකින් මෙය ආරම්භ වන අතර සමස්ත විට මේ වේදනාව වැඩියෙන් දැනේ. වැඩි වේදනාවක් දැනේ. මම වහන්සේගේ උපදෙස් පතමි. වහන්සේ හිත නිරෝගී දීර්ඝායස පතමි. ඒ වේදනාව දැනෙන්නේ භාවනා කරනකොට විතරද එහෙම නැත්නම් අපි කියනනම් සතිය නැතුව ඉන්න වෙලාවේ වේදනාව නොදැනෙනවද කියලා කියනවනම් අපිට පුළුවන් මේක සාකච්ඡා කරන්න. මේක මේ භාවනා පරියන්කේක සක්මන නැත්නම් සතිමත් වෙන්න හදනකොට විතරක් එන වේදනාවක්ද නැත්නම් එහෙම නැතුව නිකන් සාමාන්‍ය වචන කියන භාවනා නොකරන වෙලාවෙත් පවතිනවද කියනවනම් ඒක උදව්වක් වෙනවා මේ ප්‍රශ්නේ හරියට සාකච්ඡා කරලා විසඳුමක් ගන්න. කැමැතිද එළිපෙකන ඒ තොරතුරු ටික සභාගත කරන්න. භාවනා කරනකොට තමයි ගොඩක් වේදනාව දැනෙන්නේ. එක කප්ලක විතරයි වේදනාවක් වැඩිපුර දැනෙන්නේ වම් කකුලේ. වාඩි වුණාට පස්සේ වාරංගයේ තේ වේදනාව දිගටම තියෙනවා. ඩක්ටි දෙක විතර කොටස. කියන්නේ භාවනා කරනකොට විතරක් වෙන වේදනාව. එහෙමයි සාමි. භාවනා කරන තීට තමයි ඉවරනේ. ඔය ජීතරම් මැදයක් තේරෙන්නේ. මොකට මේ අට සිල් අරගෙන රැටත් නුකා භාවනා කරලා මේ කකුල වේදනාව ගන්න ගෙදර ගිහලා ඇව්වොත් මොනවා කියන්නේ? බම්ම ඔකටද භාවනා කරන්න ගියේ බලපන් අපිට රැටත් කියව හොඳට පුදියට කකුල වේදනාවක් නැහැ. එතකොට මොකද කියන්නේ? එහෙම කවුරුවත් නිකම්ම නිකම් පාර යන මිනිහ කිව්වොත් මොකද දෙන උත්තරේ? ඔව් දැන් ගෙදර ඉන්න මිනිස්සු අනිවාර්යයෙන්ම කියනවනේ දැන් ඕක ගිහිල්ලා කියන්න තු ඉන්න බෑනේ ගෙදර ගිහිල්ලා කියන. කියපු ගමන් කියනවා බෑන්ට ඉඳගත්තා ඉඳ ගන්නකොට වේදනාවක් මං කරනකොට වේදනාවක් පිහිටනකොට වේදනාව අයියෝ ඉඳපු විදිහට අර මිනිස්සු ඉස්සෙල්ලා ඉක් ඉක් ඉක් ගාලා ඉනාවිලා කියනවා. උඹට ඔච්චර දෙයක් තේරෙන්නේ නැත්නම් අම්මා මේ මේ අපි වගේ රැයට කාලා උදේ ගත්තා ඉවරනේ සීල් කඩලා. හරි එහෙම කවුරු හරි ඔල ඔලමල කැප ඔලමල උත්තරයක් දුන්නොත් මොකද දෙන උත්තරේ? ප්‍රකාශයක් කළොත් මොකද Taman දෙන උත්තරේ? ඒ හේමයි කියන්නේ. කද්ද උත්තරේ? මේක භාවනාවෙන් ඉඳලා ලැබිච්ච ලාභයක් කියලා හිතනවද නැත්නම් භාවනාවට අරියාදුවක් කියලා හිතනවද? එනම් ඊට පස්සේ කතා කරන්න එපා. එච්චරයි. ඒක පුළුවන් තරම් ඒක වාසියට ගන්න කටක් කියන්න යන්නත් එපා. මේ භාවනා කරන නිසා තමයි වෙන භාවනා නොකරනකොට දැනෙන වේදන දැනෙනවයි කියලා කියන්නේ සංවේදී භාවය වැඩි වෙනවා. ව්‍යානසක වැඩි වෙනවා. මයින්ඩ්ෆුල්නස් එක වැඩි වෙලා, විජිලන්ස් වැඩි වෙලා, ඩිලිජන්ස් වැඩි වෙලා. දැන් මොකද්ද ප්‍රශ්නේ ඒකට? ආරයන්ගේ වාඩි වෙලා ඉන්නකොට වාස් වේදනාවක් දැනෙන්න එක සමහර වෙලාවට හවස් වෙනකොට බිඳ දරා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. නෝ පොලිඩෝල් බොන්න. මරියන් මොන කරදරද? දැන් පොලිඩෝල් දැත්තේ නැහැ ඔය කිව්වා. ඒතර මොකද කරන්නේ? එමෙ එමෙ එම හොඳටම දරා ගන්න බැරි වුණාට මයෙන් දහන් ඉවි. මොකද කරන්න ඕනේ කියලා මගෙන් දහන්නේ මම මොනවා කියයි කියලා හිතනවා. මොකටද යක්කුන්න බය නම් හොනේ සෝනේ ගෙවල් හදන්නේ. භාවනා කරනවා නම් උත් බලාපොරොත්තු වෙන්නේ. මලවෙන් දවසේ දෙවෙනි දවසේ වුණා නම් මම ඊට වැඩිය සීනි බෝල වගේ උත්තරයක් දෙනවා. දැන් අද ඇවිල්ලා උන්ට භාවනා කරලා තියෙනවා. ඒ නිසා තමන්ම දන්නවා භාවනා කරනකොට වෙනදට වැඩිය මේ දුක, මේ පවතින தත්ත්වය, මේ ශරීරේ, මේ සංවේදී භාවය වැඩි වෙනවා. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න සතුට වෙන එකයි කියන්නේ ඒක ශරීරයෙන් අහන්න බැරි නම් උඹට ඕන දෙයක් කරගන්න කියලා. පොඩි නොලෙජ් එකට දාලා ඒක විසඳගන්න. විසඳගන්න පුළුවන් හැයි කවදා හරි මේක ඉක්මවන්න ඉපැයි අපි. මඟ ඇట్లా ගියොත් අපිට දීර්ඝ සංසාරයක් වාසනාව ලැබෙනවා. විතර ඉඳලා ඉඳලා ආයෙ එනකන් හිටපන්. හිත ඇසෙත් ඕකමයි උත්තරේ. මොන මොන જાති කරන්නේ පුළුන් කොටයක් උඩ හිටියත් අවකාශයේ ඇවිද්දා ඔය ඔය එකකට සම්බන්ධ නැහැ මේක අපි හිතනවා මේ සීල් කැඩිච්ච නිසා වෙන්නේ නැති සතිය නැති නිසා වෙන්නේ නැති ශ්‍රද්ධාව නැති නිසා වෙන්නේ නැති හිමීට ගිය නිසා වෙන්නේ නැති හයියෙන් ගිය නිසා වෙන්නේ මේක ආත්ම පැත්තක් දාන්න හදන මේකට ආත්ම අලු මේ හිරිකේනා මේ පෞරුෂත්වයේ ආරෝපණය කරනවා. કોઈ જાති කිරුවත් හරියන්නේ නැහැ. ලෝක දුක්ඛේ ලෝකේ පටිච්චිතෝ. ලෝකේ පිළිලා තියෙන දුකක එමෙහිට ගියත් දුකයි, හයියෙන් ගියත් දුකයි. මේ කාදාර තේරුම් ගන්න නැතුව පළවෙනි ආරි සත්‍ය තේරුම් ගන්න කිතරෝ කරන්න බෑනේ. ඒ නිසා දවසින් දවසට බලන්න මේ දැඩි මේ ශක්තිය වැඩෙනවා කියලා. පැමිණෙනවා. බුදුජානනාතේ බුදුනාට පස්සේ වේදනා 12ක් ආවා. දරා ගන්න බැරි ශේකක්මක් ආවා. දරා ගන්න බැරි බඩිකක්මක් ආවා. දේවදත්ත ගල්පෙල කපුල තුවාල වුණා. දැන් කිව්වේ නැහැ. මේ බුදු වෙලා පාරමිතා පුරලා මට කොහෙද බඩිකක්කුන් එන්නේ? මට කොයි ජීවිතයක්කුන් එන්නේ කියලා බුදුන් කියනවා ආනන්දමරක බෑ ආනන්ද කොන්දන හොඳටම අමාරුයි. කට්ටිය ඇවිල්ලා එනවා බන්තියක් යනවා මට පැදුරක් කියලා දෙන්න නැත්නම් සිවුරෙල්ල දෙන්න මම පුජය කරනවා. දෙයට බුණියදලා කිව්වා ආනන්ද කියු බන්ටි ගහගෙන ඉත හොඳට කිව්වා. මට නිදාගත්ත නිසා කොන්දේමක් වඩි. ත්‍යාපි වගේ නරපණුවන් ගැන මොනවද කියන්නේ? ඒකෙත් එහෙම ඒකටත් එක මොන දෙන්න දෙන්න දවසින් දවස දවසින් දවස තමන්ගේ චෝදනා කරන මට්ටම නැත්තම් කරාරින මට්ටම වැඩි වෙනවා නම් අන්න දිනු. ඊයේ චෝදනා කරපු විදිහට අද චෝදනා කරන තාපොඩ ඉඳලා ඊට පස්සේ කරාරින. ඒක එතන ගිහිල්ලා දවස් එකක් ඉඳලා කරා. එහෙමම කරන්න කරන්න කරන්න ඒකට තමයි ජීවත් වෙන කියන්නේ නැත්තම් බුබ්බඩකමක් තියෙන ජීවිතේට බයක් තියෙන ජීවිතේ ප්‍රශ්නේ පැන යාමක් තියෙන්නේ කිසි කෙනෙක් ප්‍රශ්නකට මුහුණ දෙන්නේ ඒ ජන්තලා දානවා වේදනානාසක දානවා নানা ප්‍රතිවල් කරන කරන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ ඒ කරන අතරතුර දැරීමේ ශක්තිය වැඩිමක් තියනවාද කියලා ඒකත් කියන බුදුජානනාංශය Tamandව තේරෙන්නේ නැතිලු මං එන්නේ එන්නේ දැරීමේ ශක්තිය වැඩි වෙනවාද කියලා. මම ඇහුවොත් ප්‍රශ්නයක් විදිහට මේක තමන්ගේ භාවනා කාලේ නැත්තම් ජීවිතය තුළ මේක දැරීමේ ශක්තිය වැඩි වීමක්ද තියෙන්නේ නැත්තම් එනකොටම කරහැරලා මග අරගෙන ගතිය දෙන්නේ. ප්‍රශ්න තේමාව. මම දරන්නේ සහ කරන්නේ සල්පෝ. ජය වේවා. ජය වේවා. <laughs> එන්න මොකක්වත් නැහැ. ඒක විතරක් ලියන්න. ඔය රචනෙට ඒක විතරක් ලියන්න. එච්චරයි තියෙන්නේ. අනිත් මොනවා කිව්වත් අහගෙන ඉන්න අයගේ චිත්ත වැටෙනවා, Tamange චිත්ත වෙනවා, පෑනක් සවුත් වෙනවා, කොලක් සවුත් වෙනවා, තින්තක් කියනවා. කියන මම මේ වගේ තිබුණා. මම මේ දවසින් දවස මට තේරෙනවා මම ඒක අතාරින්නේ මම ටික ටික හැප්පෙනවා මට ඉදිරියට යන්න පුළුවන් කියලා. බුදුරජාණන් ශ්‍රී කියනවා කෙටේදී පාවිච්චි කරන වඩුවා ඒක ගගා. පාවිච්චි කරලා ගොඩාක් කල් ගියාට පස්සේ ඌට තේරෙනවලු පාවිච්චි කරලා වැඩි වෙන්න වැඩි වෙන්න මිට පොලිෂ් වෙලා තියෙනවා කියනවා. මිට මැදිලා තියෙනවා කියනවා. නමුත් ඌට දන්නේ නැතිලු එකපාරක් ගහනකොට කොච්චර මැදිනවද? ඒක වැඩකුත් නෑ යාට. කරගෙන කරගෙන යනකොට මිට මැදිලා තියෙනවා. තලේ එහෙම එක සැරයක් ගන්න කොච්චර ගෙවුනත් දන්නේ. උදේ පොලිෂ් එකේ තියෙන හැබැයි ටික දවසක් කරන්න පේනවා තලේ කෙටි වෙනවා. ඒකත් වඩුව දන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ අහන අන්තිම වෙලාව. තලයේ හොඳටම ගෙවුනට පස්සේ ඔය කැලේට විශ් කරලා දාන්න විශේෂඥෙක් කොනද කියලා. ඒකේ විලයි ඉවරයි. එන්නේ මෙච්චරයි. භාවනා පොලිෂ් වෙනවා. අපේ කෙලස් කෙවෙනවා. තේරෙන්නේ නැහැ මේක සරයක් ගන්න කොච්චර මිට පොලිෂ් වෙනවද ඒක කොච්චර කාලයක් පාවිච්චි කරනකොටද මේ පරසූපමාව කියලා කියන්නේ පරසු කියලා කියන්නේ බුරුමේ තියෙන ඒ උපකරණේ ලංකාවේ පාවිච්චි කරන අඩුවේ කෙටි පොරොවක් අත්පොරොවක් වගේ ඒකට නියනට පාවිච්චි කරනවා සාමාන්‍ය පීරත් පාවිච්චි කරන එක අනිත් පැත්ත මිටිරත් පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම මේ වඩුව ගාව තියාගෙන අන්නේක මිට වගේ කියලා හිතන්න ඒ වැඩෙන එක විතරක් බලන්න ඔය ඇයි එහෙම වෙන්නේ ඇයි මෙහෙම එන්න එන්න වැඩි වෙන්නේ කියලා අහන්න යන්න බෑ වැඩක් නැහැ ඒකට උත්තර නැහැ සංසාරේ කියන්නේ ඔච්චරයි නිසා අවධානය කියපු වාක්‍ය දෙකට ජය වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ඒ සම්හසේ කියන්නේ කිලිම සාමේ සාමේ අපි කියන්න පුළුවන් කෙලෙස් දෙවිල වගේ අර කෙලෙස් කියවෙනවා සත්‍ය පොලිෂර. සත්‍ය පොලිෂර ගමන් කෙලෙස් කියනවා. මල්ලිකා කිව්වේ මම නෙවෙයි. අවතරයි ස්වාමීන් වහන්සේ අද සක්මන් භාවනාවේදී ටික වෙලාවක් සාමාන්‍ය වේගයෙන් ඇවිදින විට ශරීරයේ ඉස්සරහට තල්ලු කරන බවක් දෙක දැනුනි. ඒක වේගයේ වැඩි ගියේය. වරණක් ශරීරයේ ඉන්ද්‍රියට ප්‍රොපල් කරලා ලෙස. ඊටා වේගයෙන් මම වැක්කලේ කකුල් සහ ඊට සාපේක්ෂව ශරීරයේ ඉන්ද්‍රියට ඇතුනි. සත්‍යයේ කිසිදු හානියක් වී නැති බව වැටහුණි. මල් සුවඳක් දැනි දිග හුස්මක් ගත් සතියේ කිසිදු හානියක් බව ආයෙත් මේ නැති බව වැටහුනේ මල් සුවඳක් දැනී දිග හුස්මක් ගත් විට. එවිට ඒකෙදී ආශාවක් ඇති වූ බව විගසින්ම දැනී නැවත ඉස්හාමත සිත එළඹ කරගතිමි. ඉන්පසු ඉඳගත් පරයන්කේදී මුළු පැයක මගේ සතිය මනාලට හිටියේ. මගේ සතිය දිගු වී ඇති බව මට දැන් දැනේ. මා තනිව භාවනා කරන කරනම් මේ කරගෙන යන ලෙසම තවදුරටත් සතිය පිහිටවීම පිහිටවීම කරමි. වාක්‍ය කියුවේ. මේක මෙර යමක් එකතු කළ යුතුදයි වහන්සේගෙන් කාරුණීකව දැනගත් දැනගන්න කැමැති විපදෙස් දෙනු බැහැ. වහන්සේ නිරෝගී සුව ආත්මය. මේක තමයි තමන් පදම අල්ලගන්න ඕනේ. ඒ පදම අහුණාට පස්සේ හේත පදම කැඩෙනවා කියන එකත් සිද්ධ වෙන දෙයක්. නමුත් ඒකෙන් ඉච්ඡිත හානියක් වෙන ආයෙත් දවසක ආයෙත් පද වෙනවා. ඒ ආපු දවසට දවස් 7-8කට ධෛර්යය එනවා. ඒතේ ඒ පදම ගන්න ගියාම ඔන්න පදම නැහැ. ඒකට පශ්චාත්තාප වෙන්න ඉපහා. ආයෙසරයක් කරගෙන යනකොට ඔන්න ආයෙ පදම හරියනවා. අන්නේ වගේ නිකන් මේ වරින් වර හරියනවා වරින් වර වැටෙනවා. හැබැයි අර එක සැරයක් හරි දෙසරයක් හරි එහෙම හරියට පදම ගැන චරිතයෙන් සපෙලා දෙන්න පුළුවන් වෙලා වැඩ කරන යනකොට පදම හරියන වෙලාව වැඩි වෙන්න පටන් ගන්නවා. ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒත් ගොඩාක් කල් යනකම් පරාදේ වැඩි හරියනම අඩුම තමයි. නමුත් හරියන ෆ්‍රීකවන්සි එක කියලා කියන්නේ සංඛ්‍යාතේ වැඩි වෙන්න පටන් ගන්නවා. එnde ende ende ටික කාලයක් ගියාට පස්සේ කියලා කරන්න පුළුවන් මට්ටමට එනවා. ඒකෝට කියනවා වශී කරගත්තා කියන. ඉතින් මේ වගේ පුංචි ඉස්සරහට හම් වෙන පොඩි පොඩි ජයග්‍රහණ තමයි මේවා. ඒක නිසා ඒක ඒක ආවට පස්සේ ස්මාර්ට් වෙන්න යන්නත් එපා. මම හැම එකම මෙහෙමම කරන්න ඕනේ. මට හරියන්න ඕනේ. ඒ මොකක්වත් එපා. යන්තම් හිතන්න ගඟකට වැටිච්ච මිනිහා උඩ ඇවිල්ලා නාය පොඩ්ඩක් කුස්සගත්තා විතරයි. මුළු ඇඟම යට තියෙන. ආයෙ යට යනවා. ආයෙ පුළුවන් පොඩ්ඩක් ඉඳලා ඊට ලැවිලා නාය හුස්ම ගන්න. ආයෙ යට යනවා. ඒ ගන්න වෙලාවේදී අර යට යන ප්‍රමාණයත් එක්ක හුස්ම හුස්ම ගත්තා. ආයෙශරයක් එන්නේ ගියාට පස්සේ ඉන්න උඩ උසම් තියෙනවා. කොහොමද දණිපණි ගහලා විනාඩියක විතර සැරයක් උඩට එන එකයි තියෙන්නේ. ඕමෝම යනකොට යනකොට තමයි වත්‍රේ නාය නාය මට්ටම් බේර ගන්නවා කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම කියනවා නම් භාවනා ජීවිතයේ සුන්දරම අවස්ථාව. තමන් පරෝපදේශ රහිතව තමන්ම මඩවලින් යන්තම් ඔලූසන්න තේරුම් අරගන්න අවස්ථාව. ඉතින් ඒක දිගට පවත්වන්න ඒක හදිසි කරන් ඉක්මන් කරන්න යෑමෙන් වත් මාන්නේ වැඩි කරගන්න යන්න එපා. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව පිළිබඳවයි. වාඩි වී ආනාපාන සතිය අවධානය යොමු කරමි. ඒ උසුම් සිතිවිලි බව දිග කෙටි බව සහ පිළිමැදෙන සංවේදනයේ මතින් ආස්වාද හා ප්‍රාස්වාදයේ වෙන්කර හඳුනා ගනී. ඒ දෙක අතර ඇති බව ඇති බව කියන කිස් පැනනම් නොපෙනේ. නමුත් ආනාපානයේ ජීවුම්ගේ නොදෙණිය ආනාපානයේ ගුරුසු අවස්ථාව ජීවුම් අවස්ථාව හා නොදෙණී කොට ඇති අවස්ථාව යන අවස්ථා තුනදීම පිටිවිලි විකින්දික ඇතිවේ. ඒ පිටිවිලි සංහාරක් එළවිතමද සංහාරක් අත්තර කිහිපයක් පැවතුන පසුද ඇතැම් විට ටික වේලාවකින් ඒවා ඔස්සේ ඇලී ගැටීද සහිතව කටයුතු කිරීමෙන් පසුද බැරි. එවිට පසුගිය දිනවල ඇසූ ධර්මයේ අනුව මා තිකින්නේ අගෝචර භූමියේ බව මෙනෙහි කරමි. එවිට කලින් පැවති ආනාපානයේ දකිමින් සිටි. අවස්ථාවකම හිත වහා පැමිණේ. එසේ නැතිවෙන හිතට සතුටක් ඇතිවේ. තවද ආනාපානයේ දිවි ගොස් හෝ ඉතා දියුම ඇති විට කායට අවධානය යොමු වී මෙහිදී කෙලෙස් ඇතැම් තැන් නොදැනේ. විශේෂයෙන්ම අත් දෙක තබා සිටින කෙසේදයි නොදැනේ. ඇතැම් තැන් දක්දන් වී ඇති බව පෙනේ. තවත් තැන්වල නන්වන කම්පන චංචල සමූහයක් ලෙස දැනේ. ආනාපානයේ විකිවිත දැනේ. යලි නොදැනී යයි. සිතිවිල්ල දැනී යයි. ඉඳහිට සීතල උණුසුම් දැනේ. ඉඳහිට කුඩා වර්ගවත් බලාකුළක් කෙලී නොපෙනී යයි. ආපෝ ධාතුව වැටෙන ආකාරය නම් කිසි කිසිදා දැක නැත. මේ සමස්ත සමස්ත විස්තරයේ දෙස චේතනා නොකර බලා සිටීමට උත්සාහ කරමි. මේ නිවැරදිද? විනාඩි 40ක් පමණ සිටින විට වේදනා ඇති වී ඉරියව් මාරු කරමි. ඉන්පසු යලි ඉක්මනින්ම ඉරියව් මාරු කිරීමට පෙර තිබූ අවස්ථාවටම එයි. ඉදිරියේ ඉදිරියේ සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා. මේ මුල් ප්‍රදේශය ගැන මේ අරසකාරී ප්‍රකාශ කරන්න බලව පටලවා ගන්න එපා. අපි අර මොනවාට වෙච්ච ගමන් අගෝචර භූමියට ගිය ගමන් නැවත ගෝචර භූමිය වශයෙන් ආනාපානිය හෝ ඉඳගෙන ඉන්න ඉරියව්වට ආවට පස්සේ අර නන්නතර වෙච්ච කෙනෙක් ගෙදරා වගේ දැනෙනවනේ. නමුත් ඉස්සරහක් ඊ වෙලාවක් විශ්වාසය ඇති වුණාට පස්සේ නැවත ආනාපානට එන්න ඕනකමක් නැහැ. ඒ නිසා ආරක්ෂාකාරී ප්‍රකාශ කරන සැකනම් විතරක් නන්නතර වෙච්ච හිතින් ආනාපානට එන්නේ. බැස් හැකියක් නැත්තම් ඔන්න ඔය නන්නත්තර වෙන්න දෙන්නේ. එදාට තමයි භාවනා හොඳටම වැඩෙන්නේ. මම නැවතත් කියනවා මොකද ඒක හරි අමාරුයි තේරුම් ගන්න. අපේ හිතේ විශ්වාසය නැති තාක්කල් සද්ධාව මදි තාක්කල් අපි ආනාපානෙ තියාගෙන ඉන්නවා හැරමිජියට වගේ. අර පොඩි එකෙක් කැවිදිනකොට නැගිටින්න ඉස්සරහට ගන්න දඬුවට වගේ. නමුත් දවසක Tamanne තේරෙනවා කොහේ ගියත් මොනව වෙන්නේ ආයේ. මොකුත් වෙන්න දෙයක් නැහැ කියලා විශ්වාසය ආවනේ. ඊට පස්සේ ආනපානෙට එන්න ඕනේ කමන්නේ. ආනපානෙ ඕනේ කරන්නේ සැකයක් තියෙන ලාට ඇවිල්ලා උරගා බලන්න විතරයි. ඒ වගේ වෙලාවල් වල ඒ කියන්නේ බය නැතුව හිත හොඳට හැසිරෙන වෙලාවක අපේ වර්ණ වරපුරුතට නැවත නැවත ආනපානෙ ගේන්න ගත්තොත් විශ්වාසය තියෙද්දි භාවනාවට බාධා වෙනවා. ඒ කිය ඒ වෙලාවට යන්නයි. ළමයා ලොකු වුණාට පස්සේ දඩුවට වල ගහන්න බෑ. උට කෙලින් ඇවිදිනකන් දඩුවට ඕනේ. ඊට පස්සේ දඩුවට නැතුව යන්න අරින්න ඕනේ. එහෙම නැත්නම් ළමයාගේ අර ක්‍රියාකාරකම් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ ආනාපාන වගේ මූල කර්මස්ථානයක් අපි ගන්නෙ අපිට විශ්වාසයක් වෙනකම්. ඇති වුණාට පස්සේ නැවත ආනාපානට මේ පොල්දිටි අහන්න ඕන කමක් නැහැ. මං ඉන්නේ කොහාටින් කොච්චර ඈතද කොහොමද ආපහු එන්නේ මොකක්වත් බලන්න ඕන කමක් නැහැ. එදාට අපි ආනාපානෙකුත් නිදාශය. ඊට පස්සේ ඉස්සරහට ගියාට පස්සේ වේදනා විනාඩි 30කින් 40කින් එනවා. සාමාන්‍ය විනාඩි 35 තමයි අපේ අවධානය අරමුණක තියෙන වෙලාව. 35න් පස්සේ අරමුණ දුවනවා. ඒ නිසා පන්ති කාමරවල හැම පීඩියට විනාඩි 35ට හදලා තියෙනවා. මහසි මහායාන භාවනාවේ මැක්සිමම් විනාඩි 45යි වාඩිලා ඉන්න දෙන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම නැගිටින්න ඕන. ඒ වුණා ඒ ඒ කියන්නේ 30 40ක් කරනකොට මේ කය එයින් නලියන්න පටන් ගන්නවා. ඒක නිසා Taman අර 30කින් 40කින් නැගිටිනවා කියනකොට කො නැගිටිනවා නේ ඉඩිය වෙනස් කරනවා කියන්නේ මතක තියාගන්න කොච්චර ඉඩිය වෙනස් කරාද අර වේදනාව පොඩ්ඩකින් ආයෙනවා ආයෙ වෙනස් ආයෙ පොඩ්ඩකින් එනවා අන්තිමට ගියාට පස්සේ තීරණ පටන් ගත්තා ඉඩිය වෙනස් කරත් එනවා නැති වුණත් එනවා. ඉතින් ඕනේ ඉඳයි. අපේ මොයි ගමන් කියලා ආපුවාම හැමදාම ගෙට එනකොට අන්ලොක් කර ගියානවා ඉතින් ටිකක් කරපන් අන්ලොක් කියලා. ඒ තමයි ටාම්ලා ඉතින් තේ වතුරක් කරලා තියාගෙන ඉන්නවා තේ කොච්චේ තේ මණ්ඩික් තියනවා. උනවා තේ තියෙනවා ඉතින් අම්මට හදිසි. උග ඉක්මනට ගනින්කෝ කියනවා. යාන තව දවසක එනකොට වතුර ලිපේ තියලා නැහැ. ඉතින් ඊට කෙලිම බයිනවා. අනිත් දවසේ බලනකොට පෝර්ණයට දරත් නැහැ. කලිය වතුරක් නැහැ. පෝච්චිය කොහෙද දන්නේ නැහැ. ඒකට බයි. යන්නක කිව්වත් ඒ හැදුවත් බනිනවා. වතුරට ඇතුලක් බනිනවා. ඒක නිසා අම්මම කරගන්නේ. කොහොම කරුවක්වත් අරගෙන හිතට හරිනේ. ඉතින් ගණන්ම ගන්නෑ. ඒ වගේම ශරීරයේ කකුල වේදනාව කියලා හරවන දෙනවා තමයි. ඒක ටික වෙලාවකට දුන්නට කමන්නේ. මෙහෙම කරනකොට ආයෙසදක් ඒ වේදනාවම එනවා. ඒක ටික කාලයක් කරලා පස්සේ තේරෙනවා. මේක නඩනවට බබාට රබර් සූප්ප දෙන එක මිදක්කා. රබර් සූප්ප බුචු බුචු ගාලා ඉරුවට කීරි නෑ. තනිය උරනවා වගේ නෑ. ඉතින් ඒ නිසා ඕනේ නම් හරිගසලා දෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඒ කරනකොට තියෙන ප්‍රේමී කරලා විනාඩියකින් නැතිලා. ඉතින් ඒ වෙලාවට ඒ කෙරුවා ඕන කරුවා ප්‍රශ්නයක් නැහැ. ඒකේ අnder රබර් සූප්පු දෙන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක කෙරුවනේ කෙරුවා කියලා. ඔකට අපිට දැන් ඉදියා වෙනස් කරපුවාම ලැජ්ජාවක් එනවනේ. චීක අපරාධ කෙලින් ඉන්න තියෙන කියලා. ඒකත් නැතු වෙනවා අන්තිමට. ඉදියා වෙනස් කරත් නැති වුණත් ඒක හරියට අර ආනාපානිය පදනම් කරගෙන අපි එල්ලේ කළ සේකෝදි භාවයේ ගත්තට හොඳ විශ්වාසයක් කාට පස්සේ නැවත ආනාපානට එන්න ඕන කමක් නැහැ. ඒ වගේ වේදනාවක් වෙනකොට අපි ඉරියව් මාරු කිරීම පිළියම් හොයන්න ගියාට ඒක මේ ගඟ තියෙන කපනවා වගේ වෙලා. අන්තිමට ගියාට පස්සේ ඒක ඕනෙත් නැහැ. කෙරුවයි කියලා ලැජ්ජාවකුත් නැහැ. ඒකට අපි ඉරියව් ඉරියව්ෙන් සුවයක් තමයි. ඉතින් විනා කිරුව විනාශ කරුවට ලැජ්ජාවකුත් නැහැ. වෙනස් නොකොට කෙලින් හිටිය කියලා ආඩම්බරයකුත් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ සත්‍ය ධාරාව පවත්වන එක විතරයි. අපි යනවා ඊගා ප්‍රශ්නට. ස්වාමීන් වහන්සේ දැනියක් නැත්නම් ආනාපානෙට එන්න කොහොමද මේ අපුනායික කියන්නේ ඒ වෙනකොට අපි දන්නවා දැන් ඉන්නේ කෙලේ මේ මේ ඊටිවිල්ලේ කියලා. අපි දන්නවා ඊටිවිල්ලට මන අපේ දමන අපේ කියන ඔක්කොම බුක් කීපින් ඉවරයි දැන්. දන්නවනම් දන්නේ අපා. නෝ ඉන්නේ හිතේ තියෙන්නේ මනෝවිඥානේ මේ හිතවිල්ල මනාප විඥානය මනාප හිතක් නැතිය කියලා ඒ දන්නවනම් මේක මේ මේ මාළුක පුත්‍ර සංසේන සඳහන් කර තිනවා පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනං කීයතින පච්චීයතින පච්චීයති එවං සෝ චරති සතෝ සක්මන් කරිනකොට රූපයක් දකින්න මනාපෙත් ඇතිනේ දන්නවා දැන් ඉන්නේ එහෙ බවක් දන්නවා මනාපයක් ඇතිවෙච්ච බවක් දන්නවා එතකොට යාට කෙලෙස් නැහැ දැනගන්නේ සිද්ධ වෙන්නේ එතකොට කවදාකවත් නැතුව මේ බල්කිය ගහද්දි මෙයා දන්නවා දැන් බල්කියක් ගන්න කියලා. ඉස්සර පුරුද්දනේ ගැව්වේ. එතකොට යා ලකූ දැනුමක් ලබනවා. අරමුණේ නෙවෙයි නෙවෙන බව දන්නවා. කෙලේශක් ඇතිලා තියෙන මනාපය ඒකක් දන්නවා. මේ දැනුමට සියලු කෙලෙස් ආත් දන්නවනම් කිසිම කෙලේශයක් වෙන්න බෑ. ඒක නිසා අපි නොදැන ගියොත් තමයි මේ තේ අවිද්‍යාවනේ ලොකුම අකුසලේ. ඒ නිසා කෙලෙස් උනාට කමන්නේ බුක් කීපින් කරන්න. පිට ගියාට කමන්නේ පිට ගිය බව දැනගන්න. කෑවට කමන්නේ මට රාත්තල් ගන්න දැනගන්න. කනකොට කපන් කිරලා. ඒක කීයකනේ. ඒක දෙකේ කෙලෙස් වල බලේ නැති වෙනවා. ඒ නිසා මේ කෙලෙස් නැතුව ජීවිත ගත කරන්න බෑ. කෙලෙස් වල නපුර කපන්න. අර පිපිනගෙඩිය පිටිත් තරලා ගන්නෙ. දන්නවද? මොකද? අනේ ඇතියන්ත. ඉතිතරේ නැත පිපින්නම තමයි. එනිසා මේ මේක චිත්ත කපලා ගන්න. ඒක විස මරලා ගන්න. විස මරලා දැන් ඔය යක්කු බඳගෙන වැඩ ගන්නවයි කියලා කියන්නේ. නයි අරකට දත් ගලව නතරන්න ගන්නවයි කියලා කියන්නේ. ඉතින් ඔක්කොමලා බයයි නයිනටෝන එක. ඕක ගැව්වට මොකුත් වෙන්නේ නැහැ. ඔගේ දත් කඩලා තියෙන්නේ. ඒ වගේ කිලස් ටික ඔක්කොම ළඟ තියාගන්න. ඔබේ දත ගලවලා තියාගන්න. මොකක්වත් බයෙන් දැන සතිය විතර කෙලස් පිළිමල දැනුම විතර මොනම දෙයක්වත් නැහැ කෙලස් බය. එනිසා කිසිසේත්ම කෙලස් වලට බය වෙන්න එපා. ඒ සතිය ඉස්රායිල් තියෙන තාක්කල්, විද්‍යාවති ඉස්රායිල් තියෙන තාක්කල්. ඒතර කෙලස් වලට ඉජු ඉජු කියලා වැරදා කරන්න පුළුවන්. දැනුවක් නැතුව කෙලෙස් ඉදිරියට ගිය ගමන් ඉතින් ඔලොමලා ඉතින් දෙන්න තියෙන දසවද දෙනවා. ඉතින් ඒ නිසා ආනපානෙට නැවත නැවත එන ගතිය ඒක නිකන් හරියට මේ බය ආදු චරිත තියෙන අම්මම නිතරම ඉන්න ඕන චරිත. ලොකු බණ්ඩගේ චරිතය. නැතු බණ්ඩ නෙවෙයි. මේ බෑ. මේ ගමන යන්න බෑ. ඒ නියම තැන්දනක ආනපානෙ පාවිච්චි කරලා ඒක ඒක හලන්න ඕනේ. අර පිටුපස්සෙන් තව කාටද අමාරුවක් තියෙනවා. විතික්‍රමණය වෙමින් ප්‍රේක්ෂා ඇතිවම විතික්‍රමණය වෙමින් කරන ආය මූල කර්මස්ථානයට එන්නෝන කතාවක් සමාදාන කරගන්න ඉන්නේ නැති ඒ කියන්නේ දැන් ශේෂයේ උනා කියලා දැනගත්ත ප්‍රමණින් ඒ ක්ලේශය වෙන්නේ නැත්නම් ආයි මූල කර්මස්ථානයට එනවල කිව්වේ ඉපා ඒක ඇත්තටම මේ වගේ හරි තනි වාක්‍යකින් දෙන්න බැරි නිසා තමයි මම කිව්වේ මේක බොහොම ප්‍රවේශන්සයිතෝ කියන්නේ නමුත් නොකියත් බෑ. ඒක තමයි කියන්නේ සච්චේ උපජ්ජති කෝපං අද භන්තම්ම ධාරේ රතං බන්තංව ධාරේ සෝහං ඡාරතිං භූමි සස්මිකහෝ තරෝ ජනා කියලා බුදුන්සේ සඳහන් කර තියෙනවා පාරෙන් පිටපණින්ද හදන වාහනේ ස්කිප් කරන්න හදන්නේ වේගය වැඩි වෙලා තියෙන්නේ ප්‍රාන්තරත්වයක් කියලා කියන්නේ ඒ වෙලාවේදී දැන් ඒකට හොඳටම කෝපයක් ඇවිස්සලා රාගෙත් වෙන්න පුළුවන් ඒකට පාරෙන් පෙරලෙන්නේ නැති වෙන්න රැකගත්තොත් මම ඌට හොඳ රතාචාර්ය කියනවා කලබල වෙලා මොනවක්වත් කරගන්න බැරුව පෙරලා ගත්තොත් ඌකනිකන් තෝරලන් වල්ලන් විතරයි දැනුට රතාචාරි කියන්න බෑ. ඒ නිසා ඒ වෙලාවේ පාරේ එහෙම යනවා ටිකක් වාහනේ. හැබැයි කොහොමද පාරෙන් පෙරලෙට දෙන්නේ. එතකොට ඕන දෙයක් කරගන්න පුළුවන්. ආන්නේ වගේ බරපතල තැනකදී යන්තම් පාරේ නැතර කරගන්න. නමුත් ඊටදී පොඩි වැරදි වලදී නම් අපි හැරෙන්නේ නැතුව කෙලින්ම යන්න හදන ගතියක් තියෙනවා. ඒ නිසා සතිය පාවිච්චි කරන්න පෝල වෝල්ට් පෝල් වෝල්ට් එකේදී පෝල් එකට පාවිච්චි කරන්න. උඩටම ගියාට පස්සේ විසි කරන්න. නැත්නම් බෑනේ එහා පැත්තට පැන ගන්නවා. ආරකි. ඒකෙත් ගන්න අර ජෙට් ලිසනින් ඉෆෙක්ට් එක. පොළොට තියලා තද කරලා ඒක නැමිලා තමයි පොල් වෝල් එක නැගිටින්නේ. නැගිටලා උඩට ගියාට පස්සේ ඒක තද කරලා ඒක විසිකරන ගමනේ තමයි බාරකින් එහා පැත්තට දාන්නේ. ඒ විලාවේදී ඒක විසිකරුවේ නැත්තම් ඒ ශිල්පෙට කැතයි. ගේමෙට කැතයි. එතෙන් යනකම් පොල් එක අල්ලන්න හොන්තර දැඩිසි. හැබැයි අල්ලන්න ඕනේ විසිකරන්න බලන්න. සුකනම්ය විදිහට අල්ලන්න ඔය පිරමිඩ් ගෑනු ඒ විදිහට අල්ලන්න තේරෙන්නේ නැහැ ඒක ප්‍රශ්න තියෙන්නේ අල්ලන්න ඕනේ අල්ලන්න අතාරිනකොට අතාරින එහෙනම් ඔච්චරෝ දික්ක සාධන අඩුයි අනම්මනම් ඔය අනවශ්‍ය ප්‍රේමජවනික ඕනේ නැහැ මේක දන්නේ නැහැ කඩුව අල්ලන්න ඕනේ යුද්ධෙදී සුකනම්ය විදිහට එහාට වඩා හරවන්න ඕනේ ගිලිහෙන්නේ නැති වෙන විදිහට තියෙන්නත් ඕනේ හැබැයි සුකනම්ය වෙන්නත් ඕනේ දලිපිය ගන්නකොට දැන් මේ හැමේ ගෑවෙන්න ඕනේ යම් තාලයකටද හරිම සුඛ නම් මේ තාලයකට. ඉතින් සා දැඩිවල්ලකටත් බෑ. දැඩිවල්ල ගත්තොත් අමෝර ගත්තොත් එම ගන්න බෑ. ඉතින් ඒ විදිහට සතිය අල්ලන්න, ඒ විදිහට මූල කර්මස්ථානය අල්ලන්න, ඒ විදිහට සීලය අල්ලන්න, ඒ විදිහට ශික්ෂාව අල්ලන්න. අපි ඒක බදාගත්තොත් ඊට පස්සේ ඒකම අපිට අලි කරදරයක් වෙනවා. ඒ නිසා මූල කර්මස්ථානේ පාව පාවිච්චි කරන්න ඕනේ. ප්‍රයෝජනෙ සලකලා විතරයි. මම දන්නේ මම සමස්තයක් වශයෙන් උත්තර දුන්නට අහපු විශේෂිත කොටසට උත්තර ලැබුණාද කියලා. සාදු සාදු සාදු අපේ නයි ගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව. පරියන්කේට වාඩි මම දැන් මෙතනයි මෙනෙහි කර පිට වේලාවකින් පිම්බීම හැකිලිම පපු ප්‍රදේශයේ. සිත යොමු කරමි. පිට වේලාවකින් පිම්බීම විගුහා ඉක්මනින් මන් සිදුවන බවත් හැකිරීමේ මන් කෙටිවීමක් කෙටිවක් කෙටිවටක් සිදුවන බව වැටහුණි. ටික වේලාවක් මෙලෙස බලා සිටීමේදී පිම්බීම හා හැකිරීම අතර අවකාශ ඇති බව වැටහුණු අතර පිම්බීමට කලින් ඇති අවකාශයේ විශාල වශයෙන් දැනෙන්නට විය. එය ටික ටික ක්‍රමයෙන් විශාල වුණු අතර පිම්බීම හැකිරීම පැත්තකට තල්ලු කරේම අවකාශයට වඩා විශාල විය. ඉබේම ඒ දෙකට අවධානය යොමු විය. ඒ දෙස බලා සිටින විට එතුළ වැඩිපුර හිස් බවක් හා සංහර පුද්ගල මුණු කලින් කල දිස්විය. අතරතුර ධනහිත ප්‍රදේශයේ තිබූ වේදනා ඇතිවිය. අතේ ඇතුළතින් වේදනාවක් ඇති වුණු නොවුදු අතේ අනිත් කොටස් නැතුවාමින් දැනුනි. මේ සියලු දේ අතර සතිය පැවතුනි. යම් කිසි දෙයක් කිරීමට අවශ්‍ය වුවත් පළමුව චේතනාවකින් ඇති කළ යුතුයයි මේ තිබුණි. විකින් විට සියුම් පින්වීම හැකිරීමද දැනුණු අතර වාහනවල ශබ්ද හා භාවනා ශාලාවේ සියුම් ශබ්ද පවා ඇති නැති ගියේ මේ තියලෙස බලා සිටියේ. මනාපෝ අමනාප ඇති නොවිය. අවසානයේදී නිදිමත ගතිය දැනුනි. නැවත බලා සිටීමට සිත යොමු කළෙමි. භාවනාවේ ජීවන සඳහා වහන්සේගෙන් උපදෙස් පතමි. මොහොතේට නිරෝගී සුවයක් වේවා. මේක Tamanට තේරෙනවා නම් මේක කටුකොලක් අස්සෙන් දුරුමාර්ගය ගමන් කරහා ගමන් කරපු කෙනෙක් ඉස්පාසු තෙන්තරට ගියා වගේ ඝර්ෂණයක තදම් පිගුම්කින් ගිය කෙනෙක් පාසු තැනට ගියා වගේ දැනෙනවා නම් මේක නැවත නැවත ඇතිවීම සඳහා කළ යුතු දේ කරන්න ඕනේ. සමහරකට මේක හරි පාළු ගතියකට, තනි ගතියකට, කාංශා ගතියකට එනවා. එහෙම කෙනෙක් ආයෝතෙන් යන එක නැහැ. නිසා බලන්න මේ ගිය මෙතන මේ යෑම තමයි ලැබිච්ච සතියට ලැබිච්ච ආනිසංශයක්ද නැත්නම් සතියට ලැබිච්ච ආදීහාදුවක්ද කියලා. ආනිසංශයක් කියලා හිතනවා නම් ඒක නැවත නැවත කිරීම කිරීම හරහා ඔය දැනට තියෙන සැක දුරු වෙලා පාර නිකන් තාර දාලා කාපට් කරලා හදලා දුන්නාගේ හදලා දෙනවා. ඒක කෙරෙන්නේ නැවත නැවත භාවිතාවෙන් තමයි. ඒ නිසා නැවත භාවිතා කරන්න මේ සඳහන් මේ වෙච්ච එකෙන් ධෛර්යයක් ඇති වෙලා තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ කමඨාන් වාර්තාව ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව. මම දැන් මෙතන යන්නේ මෙහි. මෙහි කරමින් පටන් ගතිමි. නාසිකාග්‍රේ ඇතුළත සහ පිටවන ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කරමි. වරිට එක නාසිකා නාසිකාග්‍රේද තවත් පිටක අනිත් නාසිකාග්‍රේද මාන වෙන බව නිරීක්ෂණය කරමි. ආශ්වාසයේ නාසිකාග්‍රේ ගැටීම තදිතව දැනුණු අතර ප්‍රශ්වාසයේ දීර්ඝ බවක් දැනුනි. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මුල සහ අග නිරීක්ෂණය කරමි. ආශ්වාස ප්‍රශ්වාසයේ තුලිනි නොපෙකි සහ අවස්ථා අත්දැකීමි. හතරවන දිනේ ආශ්වාස ප්‍රශ්වාසයේ වැළලක් වී ගොරෝසුට සහ ඉතා ශීඝ්‍රයෙන් ශරීරේ පුරා පැතිරීමට පැතිරීමට පටන් ගනී. වේගයෙන් ඉහළට ඇතින මේ දැල්ල ශරීරේ පහළ පහළට තල්ලු කරමින් පෙරපු පෙරපමි වේදනාවක් ඇති කරන අයුරු නිරීක්ෂණය කරමි. මුළු ශරීරයේම කැරකෙන රෝදයකට අසුනි පහළට ඇදී යන්නක් මෙන් විය. තද රත්නයක්ද දැනුනි. නාසිකාග්‍රයට සිතේ යොමාගෙන මේ අවස්ථාව නිරීක්ෂණය කළෙමි. පැයකට වඩා වැඩි කාලයක් මෙය පැවතිනි. කෙසේ හෝ මේ අවස්ථාවට මුහුණ දෙවි සිතා මේ විදිහට නිරීක්ෂණය කළෙමි. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස වේගය අන්වි හිත අඳුරු ස්වභාවයකට පත්විය. මුලේ බරගතියක්ද දැනුනි. පස්වන දිනේදී මේ අත්දැකීම ඇති වුවත් පළමු දින තරම් වේදනාවක් නොවිය. පෙරමෙන් අග්නි ස්වභාවයට පත් විය. අද දින උදේ වරුවේ භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස රැලි උඩුකය පුරා පැතිර ගියත් පරිසරයේ ආලෝකමත් විය. සමහර අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාස රැලි උඩට ඇදී යයි. තුනී වේ සංගවියයි. සිතිවිලි ඇතිවි නැතිවි යයි. මනාපෝ අමනාප බවක් නැති ඇති නොවේ. උපේක්ෂාවෙන් මේ අවස්ථාව නිරීක්ෂණය කරමි. වමහා දකුණ වශයෙන් මෙහි කරමින් සහ සක්මන් භාවනාව. වමහා දකුණු වශයෙන් මෙහි කරමින් පටන් ගන්නවා. පාදයේ සිටීම ඉදිරියට ගෙන යාම බිම තැබීම මෙනෙහි කරමි. පාදයේ සිටීම පැහැදිලි බවක් බිම තැපොළවට තදවන විට නිරීක්ෂණය කරමි. පාදයේ සිටීමේදී අනිත් පාදයේ බලවන බව නිරීක්ෂණය කරමි. මේ භාවනාවේදී සිටින වලින් බාධා පැමිණේ. මාම අපවිත අනුකම්පාවෙන් භාවනාවේ ඉදිරියට යන්න උපදෙස් දෙන තේක්වා. මිත්‍ති කුටුවට පැනවීමගෙම නොලැබීම හොඳයි. මොහොතේ දීර්ඝාෂාත්‍රය. මේ විශ්වයේ ලියලා තියෙන විදිහට කඳවන්න ඕනෙත් නැහැ. මේ විදිහට වාර්තා කරන්න හරියට දන්නවනම් ඒක තමන්ට විශ්වාසයක් ඇති වෙනවා. ඇතිදී ඇති හැටියට කියන්න පුළුවන්. ඒක මේ කවුරුත් චපල කියන හදන කතාවක්වත් මායාවී කියන හදනකොත් නෙවෙයි. හරියට දැක්කේ නැත්නම් ලියන්න බෑ. උගා කටින් දාලා ලියන්න. කෙලියෙනව හරියටම අවකපෙන. හරිය දකින්නේ ලියනවා හරියම අහිංසකයි. හරිය ළමා ගතියක් තියෙන්නේ. හරිම මේ සරලයි. ඒකට යාට භාවනාවට කවුරුත් අල්ලු කරන්න ඕනේ. යාට මේක නිකන් විනෝදාංශයක් වෙලා තියෙනවා. එසේම වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞතම ස්වාමීන් වහන්සේ සක්මනේදී කතා කරන සමාධිය වඩා බලවත් බව ඔබ වහන්සේ වදාළ දෙයක. ගමනේද දකුණු පතුල පොළවේ ගැටීම වම් පතුල පොළවේ ගැටීම නිවැරදිව කෙරෙන පබාදයි දැන ගැනීම හැරෙයින් වැඩි බවක් වැඩි ළමා මට වැටහෙන්නේ නැත. මා දුර්වල මට්ටමක සිටිනවා විය හැක. එසේනම් මගේ දුර්වලකම අත්කර ගැනීමට උපදෙස් දෙනු මැනවි. දීර්ඝාෂ වේවා. ඔය චක්මන් කරනකොට තමයි ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් 100 100ක් ලකුණු හම්බ වෙනවා. හිතවිලි තියෙද්දි තමයි දන්නවා මම ඇවිදින්මින් ඉන්නේ. වේදනා තියෙද්දි තමයි දන්නවා මම ඇවිදින්මින් ඉන්නේ. ශබ්ද ඇහෙද්දි මම නැවත ඇවිදින බව දැනගන්න පුළුවන්කම තියෙනවා කියන එක සාතික් කරන්න පුළුවන් නම් ඔච්චරම සක්මන් කියන්නේ. ඉඳගෙන උඩ ශබ්දත් ඇහෙනවා, වේදනාත් එනවා, හිතවිලි තියෙනවා ඔක්කොම තියෙද්දි ඒව අතරමැද වරින් වර තමන්න පුළුවන් මම ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියලා දැනගන්න එච්චරයි. ඉතින් ඒ සරලදී අරහ තමයි ඉතිරියට තියෙන ගැඹුර එන්නේ. ඒක පුංචි නෑ. ඒ නිසා ලකෝ දේවල් අල්ලන්න යන ප්‍රසද්ද වේදන හිතුවිලි දෙනම ඉඳගෙන ඉන්නවා දාන්න. මොකෙන්ද දාන්න? ඇවිදින්න වෙන බව දන්නව. කොහොමද දාන්න? ඇවිදිනවා නම් ඇවිදින බව දන්නව ඉඳගෙන නෙවෙයි බව දන්නව කොහොමද දාන්න? අන්න ඒ ටික සරලව කියන්න පුළුවන් නම් නඩුව දිනුවා. ඒ ඒ දැනුම තුල ඕන තරම් ඉදිරියට යන්න පුළුවන්. එනිසා මේක ආධුනික ගමනක් කියන්නේ යන්න එපා. ඇති දේ ඇති හැටියට කියනවා නම් එච්චරයි අපිට අවශ්‍ය කරන්නේ. එතකොට සත්‍ය හරි නිර්වෘ. සංවේදනයත් නිර්වෘ. ඒ වගේම හිතත් නිර්වෘ. මේ හිතේට අර අර පොතේ මේ පොතේ තියෙන අල්ලපු ගෙතර මෙහෙම තියෙනවා මේ ගෙතර මෙහෙම තියෙනවා අපේ ගෙතර නෑ කියන්න ගත්තොත් එහෙමයි ඉතින් ඒකට ඒකට බේත් නැහැ. ඒ නිසා මේ විදිය හොඳයි. මේක මේක දිගට පවත්වනකොට ඊටු සූර කන්දක්ෂකම් හුරුබෝටිකම් අනිවාර්යයෙන්ම දිගට එනවා ඒ නිසා විශ්වාසයෙන් ඔබ දිගට කරගෙන යන්නයි තියෙන්නේ. සම්මත අනිත් වශයෙන් දේශනාව පිළිබඳව ගරු ස්වාමීන් වහන්සේ මෙය ඊයේ දේශනාව පිළිබඳවයි. බෑග්ග්‍රවුන්ඩ් එක අවුරුදු පහක් විතර භාවනා කරමි. මම දැන් මෙතන හෙවත් මූල කර්මස්ථානයේ හිස් තැන. ඒක ප්‍රේම නොකරමි. නමුත් ඒක දිවහන කරගෙන සිටිමි. මම සංගීතයේ ඉතා නැති කෙනෙක්ව සිටියේ භාවනාවට පෙර. ළඟදී දිනක පෙර ළඟදී දිනක පෙර ඉතා ආශාවෙන් අත්දැකපු සිතුවක් ඇසුනි. මම එය අසන්නට මට එය අසන්නට සිටියේ. මම ඒ ඉවරවද තුරු රස විඳිනි. රස විඳීමේ සතිමත්ව රස විඳීම සතිමත්ව සිදුවිය. සින්දුව කෙලවර නැවත මම මූල කර්මස්ථානයට පැමිණෙමි. මෙසේ ගෝචර භූමිය ඉවත් වී සිටි වේලාව මිනිත්තු 3ක් පමණ වේ. මේ විනාඩි 3 ඇතුළතදී අකුසල රැස් වූවාද කියා වහන්සේගෙන් ගෞරවපූර්වකව අසා සිටිමි. ඔබට නිදුක් නිරෝගී සුව පතමි. මයෙන් ඇවොත් මන් නැහැ කියලා කියන. මොකද මා සින්දු වලට කැමති. වෙන ආමුතු කෙනෙක් ඇවොත් නම් පණින් දිදී. අපි චිත්ත බැලුවයි කිව්වොත් මම බයි. මොකද මටත් ඉඳපු ගමන් ওই සක්මන්ට ගියාම සින්දුවක් ආපුවාම මුල සිට අග්ග දක්වම මං ඉන්නේ සිද්ධියේ. ඒක හරිය ලස්සනයි ඒ ගානට ඇවිදිනවා. ඉතින් ඔක්කොම තබ්ලාවත් වදිනවා, ඩොල්කියත් වදිනවා, සින්දුවත් යනවා. මාත් ඒ ගානට ඇවිදිච්ච බලපේනෝ ෆුල් රිලැක්ස් එකේ ඉන්නේ. එනිසා ඒක මේ සින්දුවට වලට සංගීතයට පයින්නන්න අමුගොරක ඇහෙවත්තේ. සින්දු වලට සින්දු ගැන මේ කවි වලට සින්දු වලට ඒක මත වුණොත් එහෙම මතක නැති සින්දුවක් ඒක මතක් වෙනකම්ම. දිගටම සක්මන් කරනවා. ඒකල ධ්‍රුවක නැල්ල ලියනවා මතකද කියලා. නැත්තම් ආලාපොන්ට ලියලා යනවා ආවල් සින්දුව කැලිටික ලියනවා කියලා. ඌ ලියනවා. ඉතින් ඒ වගේ තියෙන මේ පරණ මතක් වෙන දේවල් ඒකේ ඒක ඇත්තටම අරමුණේ නැති බව හැබැයි නමුත් අහා මේ හොයාගෙන යනවා නෙවෙයි. හිතට එනවා ඒ වෙලාව. ඉතින් ආපහුම පොඩ්ඩක් ඒක රස විඳලා නිකන්. ඒ පරණ සින්දු මයිලක තියෙන අවුරුදු 40 පැනකවා තියෙනවා. මේ ළමයාටක දිහිපුවා දන්නේ කවුරක්වත් දන්නේ මයිලක තියෙන වගේ තැටි වල සවුත්තු වෙලා ඉරි වැදිලා බුන්තිල් ගාලා සුද්ධ කරලා ගන්න ඕනේ පාටියක් එහෙම දානවා. පරණ පරණ තැටි තියෙන ඉතින් මම කුලියට ගන්නවා කට්ටිය තැටි සුද්ධ කරන්න. ඒක වගේ හොන්ත ඒ ඒ පරණ සින්දු වල තියෙන්නේ හරි ධර්ම කරුණු තියෙන්නේ. දැන් වගේ කුණු අරව භාවික ඇලි නැහැ. ඉතින් ඒ නිසා මයින් ඇහුවොත් මං කියනවා කිසිම පාපයක් වෙලා නැහැ කියලා මගෙන් ආපු ඉඳා. හැබැයි පාපුවිත ඉඳ තියෙනවා. ඉතින් ඒ නිසා මේ සින්දුවක් කිව්වට ගාලල්ල පොඩි පොඩි පොඩිව විනාඩි තුනයි. ඊට වැඩි කියොත් එහෙම අපි ලකුණු කපනවා. ගල්තර ස්වාමීන් වහන්සේ භාවනාව යන හිත වැඩි බව පසුගිය දිනක ඔබ වහන්සේ පැහැදිලි කර තියෙනවා. ඒ කලින්ති සිතෙන්ම සිටීමේ සිතෙන්ම ගැලවීම නිවන ලෙස පිටමි. සිතෙන් මිදීමට සිතෙන්ම සිත වැඩි යුතු බව මගේ වැටහීම. ඒ නිවැරදිද දැනගන්නු විසින් දීර්ඝාෂ වේවා. තමන් අර පළවෙනි මූල කර්මස්ථානයේ ආල භාවනා කරන්න එතකොට ওই ටික පස්සේ තේරෙයි. ඔය මූල කර්මස්ථානේ ඌව නැහැ. එච භාවනා මධ්‍යස්ථානෙක ඉන්නකොට දැන්ට ওই පැත්තට දාන්න යන්න එපා. ඔය පැත්තට දාන්න ගිය ගමන් අර අහිංසක භාවනාවක් වෙන්නේ නැහැ. ඒ හිතනවා. ඒ හිත හිතෙන් හිතනවා කියන එක හොරාගියමයි පේනවා. ඔය කෙලවරක් ඇත්තෙම නැහැ. කෙලවරක් කරන්නත් පුළුවන්. ඔක තේරුම් ගන්නත් පුළුවන්. අර දීලා දීලා තියෙන විදිහට සතිය පිහිටවන්න. එතකොට ඔවා තේරෙයි. ඕක දිගේ පටන් ගත්තොත් නම් ඉවරක් කරන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ ඊයේ දෙසු ධර්ම දේශනාව පිළිබඳවයි. ඔබ වහන්සේ දිස්සු අන්දමට භාවනා යෝගියෙකු ඉන්ටෙන්ෂනලිදී හරි due to stupidity තව කෙනෙකු කතා කිරීමේ හෝ අනවශ්‍ය ශබ්ද ඇති කිරීමේ එම යෝගියාගේ භාවනාවට disturb කරනවා නම් එය සාහසික ක්‍රියාවක් නේද? සංකප්ප ප්‍රලාපය ප්‍රාණඝාතී තරම් බලවත් අකුසලයක් බව අසා ඇත. ඒ නිසා මේ මේ වගේ වැඩමුළුවකදී අනවශ්‍ය කතා කිරීමෙන් සහ ශබ්ද කිරීමෙන් වන අකුසලය අත්පත් කරගන්න කුසලයේ අකුසි කර වන තරම් දැයි වන්නේනේ ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වක අතන්නේ. මොකදී සිම් දෝෂකින් ද්වේෂකින් යන්නේ ගමන හැබැයි. <laughs> ඒ වුණාට මේක තමන් කරපු දවසක නම් තමන්ට අදාළ වෙනවා. අනුන් Tamanට කරපු වෙලාවේ බැලුවොත් එහෙම අනිවාර්යෙන් බලන්නේ ඒක පූර්ණ නිගමනයක් සහිතව. ඒ ලිපිය ලියලා තියෙන්නේ පූර්ණ නිගමනයක් සහිතව. ඒක නිසා පිරිසක් එක්ක භවනා කරන ලැබෙන ලාභයක් තමයි සමහර විටක ඔක්කොම good vibration එක ආපුවම අපි ඉබේ ඇදලා යන ගතියක් තියෙනවා. දැන් කමටහන් සුද්ධ කරනවා අනුන් ලව්වා අනුන් කමටහන් ඇනකොට ඉබේම ගමනකුත් තියෙනවා. ඒ වගේම දැන් මෙතන 60ක් ඉන්නවනේ. එක්කෙනෙක් එක විනාඩියට එක සැරයක් අහිනවා නම් හැම විනාඩිය 60ෙම කැස තමයි. ඒකත් ලාභයක් තියෙනවා. මොකද නිින්ද යන්නේ. එම නෑනේ ඔක්කොම යා කන්ඩිෂන් දාලා ඔක්කොම ඉන්නවනේ බබා ගොරවන්න පටන් ගන්න ටික වෙලා කන. ඉතින් කිසිම තැනක 100ක් හොඳ නැහැ. නරක හොඳ නරක දෙක තියෙනවා. නමුත් මේ කරලා තියෙන්නේ Tamanට ලැබෙන දෙයකදී අනිත් කෙනාගේ චේතනාව ගැන හිතලා. ඒක කවදාවත් ඉවර කරන්න බෑ අපිට. එيشා Taman කරන්න එපා. Taman කොච්චර නිස්සද්දව ගත කරත් මට අනුන් කෙනෙක්ගේ නිස්සද්දතාවයෙන් සංග්‍රහයක් ලැබෙයි කියලා හිතන්නත් එපා. ඒ බුදුන් පන්දිසාංශ කියනවා සරුවචන් වහන්සේට දහසරයක් පණිවිඩය බලන්න. පියමහරජතුමා කිඹුල්වත්තුරේට කැඳෙව්වා. 12000ක් සෙනඟත් එක්ක ආවා. උදේ පාන්දර නැගිටලා බැලුවා. දැන් මේ 12000ට 10ට පූජා කරන කවුරක්වත් නැහැ. වතුර දෙන්න කවුරක්වත් නැහැ. වැසිකිලි නැහැ. මොකක්වත් නැහැ. රජුලෝගේ ආරාධනාව. ඒ මොකද්ද කරන්නේ? කල්පනා කරලා බලවලු අචිත බෝධුරු මොකද්ද කියලා. පින්න පාතේ වාතර ගත්ත ගියා එළියට. යනකොට ඔන්න මාලිකාවේ චරයන් යනකොට ඔන්න අසෝදරවල තදවුණා. බාහන්න රජපෞලි ඉපදිච්ච මිනිස්සේ හිඟා කනවා ගිහලා මාමණ්ඩිට කිව්වා අන්න වැඩේ දීලා බෑනක් වැඩේ අයියෝ කරලා තියෙන වැඩේ බලන්න ගිහින් මොකද වෙන්නේ කියලා. සුද්ධෝදන රජු උඩට මොකොත් නැතුව බැස්සේ පහරට. ඇයිලෝ මොකද්ද මේ කරන අපරාධය? නේ අපි මේ වංශ පවත්වනවා. වංශ පවත්වනවා කියලා කියන්නේ අපේ රජවංශ සමත් සම්මත රාජවංශේ කවුරක හිඟමනේ කියලා කියන්නේ. නෑ නෑ මහරජ මේක ආපේ වංශේ. පිය මහරජතුමාගෙන් වුවත් දැහැට්ටක්වත් බලාපොරොත්තුුනේ නැහැ. ඊට පස්සේ අරවචනාංශයේ ජේතවනාරාම වැඩ ඉන්න වෙලාවක පස්කාලෙන් පස්සේ අඬ තීඳු කරා. ඒ මේක පෙන්වන්න බෑ අහන්නත් බෑ සුද්ධ කාටද අනාරවිනික සිල්තුමාට හරි වෙහෙසයි හිතන්නේ. දැන් මාස් තුමාසක් වස්තන කරා. දැන් ගියාට පස්සේ ඉන්නේ ආපස්සට කාය මාස 9කට පස්සේ. ඉතින් දන්න જાතියෙන් ගිහිල්ලා කිව්වා ඔබ හන්දේ කකුල් දෙකට වෙහෙසයි උපස්ථාන කවුරක්වත් නැහැ යන තැන කිසි ලෑස්තියකුත් නැහැ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ මේ වැඩේ ලහසට ඇහින්නේම නැහැ පස්සේ විසකාට ගිහලා විසකාට ඇවිල්ලා ඉතින් ඔක්කොම උපස්ථාන කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙතන බැන්න පූර්වාරාමේ තියෙනවනේ එතන ඉස්සරහා වංශ වැඩේ දෙන්නම ගිහලා කොසල් රජුට කිව්වා කොසල් රජුට ඇවිල්ලා කිව්වා පස්සේ කොච්චරද හිතමන අප කියනවනම් අනාල්පිනියුතුමාට කණ්ඩක් බෑ බොණ්ඩක් බෑ උණ පිටිය දිහාට ඇල්ල බුදි. මුළු මාලිගාව මුළු මුළු මුළු මේ සිටු මාලිගාම ෆුල් ડિප්‍රෙස්. ඒකේ හිටියලු පුන්න කියලා දාසියක් අවේදා ඒ වැඩ කරන ගෑණියෙකුටම වැඩ කරන මිනිහෙකුට දා උපන් දරුවෙකු තුන් පුංචි කෙල්ල. ඒකල බලන බලන කෙනාගේ මොන හොස්ස දික් කරගෙන ඉන්නවා ඒක නිකන් අප්‍රෙත්තු. අම්මෙන් ගිලවල මොකද කියලා. අනේ බලන්න. තාත්තා ගිලවල බලන්න. දඬ ගන්න ගන්නේ මොකද ඊට පස්සේ කිව්වා මට මොකද උනේ කියන්නේ ඒක උඹලා තියා උඹට තියා පොතල ලැජුණාක් වෙන වෙන ප්‍රශ්නත් උඹ නිකන් මේ ඇක්ටිව් එක ඉල්ලක් කරපම ඊටපන් කියනවා මේ කිලි කිව්වොත් මට යමක් කරන්න පුළුවන් නම් මොකද කියන්නේ මට වෙච්ච දේ කියන්න බැරිම තැන කිව්වලු අපේ ලොක්කට CEO ට අප්සෙට් බුද්ධි කාමරේ පිටිදී ආයෙත් ඉන්නවා කන්නේ නැහැ මොන්නේ නැහැ ලල්ල බොල්ලල්ල උනන ඉතින් ඊට පස්සේ තාත්තෙන් ඇහුවලු මොකද කියලා. ඒකලු දරුවා උඹට ඔක කියලා ඇති වැඩක් නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒකලු බරපතල නැකන මට කියන්නකෝ. ඊකට මේ බුදුරජාණන් වහන්සේ මේ වඩින්න හදනවා. ඒක උන්වහන්සේට දර එතුමට දරන්න බෑ. හොඳ තාත්තා මොකද කියන්නේ මම නැත කිරුවොත් බුදුහාමුදුරු වඩන එක නැත කිරුවොත් අනේ පිස්සු කෙලින්න తీරපන් මේ කුසල අජුරක් බැරි වෙච්ච එක උඹ මොනවා කරන්නේ කියලා. ඊට කිව්වලු මට පුළුවන් ද ජිටුතුම හම්බෙන්න කියලා උඹලට උඹට තියා විරුණාන්තරත් හම්බෙන්න බෑ මේ වෙලාවේ බෑ ඉතින්සකල තාත්තට පුළුවන්කමක් තියෙනවා නම් ඒකවල මං 16 මම මොන කරන්නේ කියන්නේ පුළුවන්කමක් තියෙනවා මට පොඩ්ඩක් හම්බෙන්න දෙන්නේ ඉතින් මේ මනුස්සයා දන්නවා බෙල්ල ගහලා යන වැඩක් මේ කතා කරන්නේ අර කිල්ල බේරන්නෙම නැතිලු ඊට පස්සේ කිල්ල සුපර්වයිසර්ට කතා කරලා ඩිරෙක්ටර්ට කතා කරලා කොහොම හරි අපොයින්ට්මන්ට් එකක් දාපුවාම බලයිද නැද්ද දන්නේ කාමරේට යන්න දෙන්නම් කියලා අර කෙල්ල පිටි පැත්තෙන් කියලා හිතුවා මම දිර්සුමා දන්නේ නැතුව ඇති මං කවුද කියලා මම මේකෙන් මේ දාසිකට දායකතුනේ දිර්සුමා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ දිර්සුමා කළා මම මේ කරුණා කළා බලේ යන්න මම මේ ડિප්‍රෙස් කාලා ඉන්නේ මේ මේ මේ මොකද්ද කියන්නේ පැනික් ඇටැක්. එන්නම මට මට කාරණාව කියන්නේ කොළු උඹ තියා මම මේ දන්න ක්‍රම ඔක්කොම බැලුවා හරියන්නේ ළමයා මේ වෙලාවේ ඵලය යන්නේ කියලා. බෑ ඊට පස්සේ බැරි මේක ලියන්නෙම නැහැ. ඊට පස්සේ කළු මොකද ඊට පස්සේ කළු මට මේක ඉවර හඳන් බෑ. ජේතවනාරාමයක් මම කොහොමද හිතන්නේ බුදුහාමුදුරුවෝ නැති. ඊට පස්සේ කළු මම දැන් මේක නතර කරලා දුනොත් මොකද කියන්නේ? ඊට පස්සේ කළු උඹට උඹට මොනවද ඕන? මට දාසකම නිදහස් කරනවා. අයියෝ ඒක සිම්පල්. උඹට බුදුහාමුදුරුවෝ නතර කරලා දෙනවා නම් දාසකම යන දෙන්නේ නතර කරන එක හරිම සිම්පල් කියන. හොඳටම විශ්වාස කරගන්න. තුන් සැරයක් ගිවිස ගන්නවා. ඊට පස්සේ මේ අම්මට කිව්වලු මහා නාවලා සුදු අඳපන් කියලා. මේක සුදු අඳින්න කියලා බුදුහාමුදුරුවෝ. නැන්දලා අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ජේතවනාරාමයෙන් හෙට වඩින්න එපා. බුදුන්සෝලු අයියම කියන්නේ කියලා. ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ. දාස කෙල්ලෙක් කියලා ඉපදුනාට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට විඳින්න තියෙන දුකේ කෙලවරක් නැහැ. ඔබ වහන්සේ හිත නොගියොත් මම දාශකමින් නිදහස් වෙනවා. මම හිත අටසිල් සමාදන් වෙනවා. හිත ඉඳලා ඔබ වහන්සේක භාවනා කරනවා. මට මේ අවස්ථාවේ සංසාරේ හම්බෙන්නේ. මේ ගැන කියනකොට බුදුන් කළා හා කියලා. මේ ඉන්නේ එක්කෙනෙක්වත් බුදුහමරණත කිරුවට අටසිල් සමාදන් වෙන්නේ නැහැ. සෝබන කාර්යය. මේකෙල්ල කියන්නේ ලේවලි. මගේ අම්මා දාසියක්. තාත්තා දාසෙක්. අපිට මාලිගාවෙන් පිට ගමනක් නැහැ. චිත්‍රමාමට පොරොන්දුවක් දීලා තියෙනවා. ඔබ වහන්සේ නතර වුණොත් මම හෙට අටසිල් ගන්නවා ස්වාමීන් වහන්සේ. කල්පනා කරලා බලන්න සංසාරේ කියන්නේ මොකද්ද කියලා. උදාහරණ කේන ප්‍රකාශ කරපන්. මම යන්නේ නැහැ කියලා. පුත්‍රයාසේ ඒ දාශිකේ දෙත් අහුම්කන් දෙට. පියමා රජුරුවන් ඒවා පිළිමක් කරන්නේ ඕනෝකයි සරුවච්ච කියන්නේ. අපි මේ මේ කැතර කිවිසර අනුගේ හිත් බලන්නයි අනම්මනම් කරන්න යන්න බෑ ඉවසපන් පපුව ඔච්චරයි තියෙන්නේ මේ වගේ හිත් කියන්න ගත්තොත් කවදාත් ඉවසීමේ පැත්තට අපි හැකියාව බලන්නේ නැහැ අපිට පේන්නේම pedantic thinking එකක් මේක මේට වැඩිය හොඳින් කරන්න පුළුවන් ඒක සාහසික අපරාධයක් මේට වැඩිය කරන්න බෑ ඔච්චර තමයි කවුරුද අතම හුවත් ඔච්චරයි උඹ ඉවසලා හිටපන් ඉතින් අපි මේ චවුටානෝට යන්න ඉස්සලා පන්දිසංශ කෝ මේකට දිශි 50ක් විතර පොඩි ළමයි එනවා එන ඒකට කලබලයි. උඹලා යන්න තියෙන ගමකට එක වෙලයි කන්න හම්බ වෙන්නේ. ඒක පින්දපාත කරලා කන්න වෙන්නේ අන්තිම දුප්පත් ගමක්. හැබැයි ෆ්‍රෙෂ් ඔක්කොම කැම. මිනිස්සු හරිම ශද්ධාරන්තයි. කැමති දෙයක්. එචා පස් දිනක් කැමති නැහැ. එතකොට ඔය කතාව කිව්වා. මෙන්න මෙහෙම ඊට ආදාන ඵලයක්. මොනම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා. ලැබුණු දෙයින් සන්තෝෂෙන් ඉන්න පුළුවන් නම් ඵලයන් මගේ ගම. මං හඳුනේ උතන. ගිහිල්ල වැළුවට පස්සේ උන් අපිට දෙයියන්ට වගේ සැලකුවා. ඉතින් ඒ නිසා භාවනා කරන යෝගාවචරය කිසිම දෙයක් අපේක්ෂා කරන්නත් එපා. තමන්ගේ පියමා රජුරුවන්ගෙන් දැහැට්ටක්වත් බලාපොරොත්තු වෙන්න එපා. නොදුන්නේ කියලා තරහ වෙන්නත් එපා. හැබැයි පුන්න ඇවිල්ලා ඉල්ලුවොත් බොක්කෙම දෙන්න. කන්ඩිෂන් දාන්න. අන්නෝ අතරමැදි ඉන්නවනම් නිවන් දැක්කා වගේ තමයි. ඔය ඔය පරතරයට ඉන්නවා නිවන් කියන්නේ ඔච්චරයි. අපි මේ පොඩි දේවල් වලට සට්ටු කර කර. ඒක හැබැයි ඒක මානසිකත්වයක්. සතිය ඇති වෙනකොට irritation, self criticism, finding fault with others and pedantic කියලා ලකුණු හතරක් තියෙනවා. ලකුණු හතරම negative. හැබැයි ඒක ඉන්නේ සතිය තියෙනකොට විතරයි. සතිය තියෙනකොට තමයි මේක මේට වැඩිය හොඳින් කළ හැකි කියලා හිතෙනවා. ඒකෙන්ම සතිය කරලා ඔය දෙවි කරන්න බෑ. ඔය නැතියෝ. වැත් සති තියෙද්දි වෙන්නේ ඔය මට්ටම ඇති කියලා යම්. ඒක නිසා අනිත් පැත්තට අනිත් පැත්ත කෙනෙක් මට වේදනාවකින් ශබ්දකින් හිතවිල්ලකින් බාධා කරනවනේ ඒකේ කර්ම රූපයට වෙයි. මම කවදාකවත් ඒක පතන්නත් එපා කියන හිතන්නත් එපා. ඒ හිතන කිසිම වෙලාවක සත්‍යමත් වෙන්න බෑ. ඒක නිසා සාමූහික භාවනාවේ මහසි සයිඩ් අඳුල්ලා දීපු ක්‍රමයේ හැටියට හැමදෙනාම පත්‍තද කරගන්නවා. කදාකවත් එක්කිනෙකුටවත් ප්‍රශස්ත තත්ත්ව ලැබෙන්නේ හැමයි සාමාන්‍ය වැඩ කරන යන්න පුළුවන් තත්ත්වයක් ලැබෙනවා. ඔච්චර තමයි සංසාරේ කියන්නේ. ඉතින් ඒක අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ මම ඇසු මගේ සිතිවිලි වලින් සතිය පිළිහෙන බව ගැන ප්‍රශ්නය තවත් පැහැදිලි කර ගැනීමට මෙලියෙමි. ඔබ වහන්සේ කිව් පරිදි දැන් සිතිවිලි සතිය සැදුවද එය වැටුණු විට ඒ ගැන පසු පැහැදිලි වී තවත් කාලයේ නාස්ති කිරීමක් හෝ ඒ ගැන වෛරයක් නොසිතේ. නැවත ආනාපාන සතියට පැමිණෙන හැක. නමුත් මම ඒ සිතිවිලි මත කතන්දර දෙකීම අහක යන කුණු දෙක දැලීමක් වැනි බව දැකි ඇති නිසා එය අනුකිරීමට වමනා වී ඇත. අනුකම්පා කර ඒක අවශ්‍ය උපදෙස් පහදා දෙනි මැනවි. වහන්සේට නිරෝගී සුවය පත්වියක් වේවා. නෑ පළවෙනි ජයග්‍රහණය ලොකු දෙයක්. කොච්චර හිතුවිලි තිබ්බත් ඉඳ ඇවිදිනවනම් ඇවිදින බව දැනගන්න පුළුවන්. තක්පම් කරන්න. ඉඳගෙන ඉන්නකොට ඉන්න බව දැනගන්න පුළුවන්. එතකොට අපි හිතවිලි හරහා බලමු. ඊට පස්සේ හොඳට බලන්න සක්මන් කරනකොට දැන් ඉස්සර අපි සක්මන් කරන තනකොළ නිල්ලක එහෙනම් අර පේවමන්ට් එකේ නැත්නම් මේ කාපට් එකේ කියලා මේක උනාට පස්සේ අපි ඇවිදින්නේ හිතවිලි කාපට් එකක් උඩ. දිගට හිතවිලි එල්ල තියෙනවා අපි ඇවිදිනවා. හැබැයි හිතවිලි උඩ ඉන්නේ අපි. එදිරි හිතවිලි තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක නතර කරන්න හදන්න එපා. ඒක දැනට තියෙන්නේ ඇල්මැරිලා තියෙන. ඒක නිකන් බලවිඳලා තියෙන. ඒව බලවිඳලා කාලයක් ඉඳගෙන. එනකොට හිතවිලි ඇවිල්ලා අපිට කොනහන්න බැත් නම් හිතවිලි ඉන්න නැතුව යනවා. ඉක්මන් වෙන්න බා. මේ ස්මාර්ට් වෙන්න යන්න බා. දැන් කෙලෙසුණත් කපනකොට ඉස්සල්ලා සමත මාර්ගයෙන් ඉව සප්‍රස් කරලා ඉවරලානේ විපස්සනාය කපන්නේ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන්නේ සෝතානං සංවරම් රෝමි සතිතේසන් නිවාරේ ඉස්සල සතියෙන් ඉතිවිලි දහර බල අඩු කරනවා පස්සේ තමයි ප්‍රඥාවෙන් කපලා දාන ඒක හරියට කියනවා නම් ගඟ කරා වේලක් බඳින්න ඕන නම් ඉස්සල බඳින්න ඕන වේල්ලේ සිමෙන්තියෙන් බඳින්නේ නැහැ වැලි කොට්ටෝලින් බඳිනවා වැලි කොට්ටින් බඳලා වතු ටික හසුරව ගන්නවා හසුරගෙන ඉවර වෙලා අර වැලි කොට්ටලින් බඳ ප්‍රදේශයේ තමයි කොන්ක්‍රීට් එක ගහගන්නේ. කිලිම කොන්ක්‍රීට් එක ගන්න යන්නේ නැහැ. ඒ වගේ මේ මේ සිතුවිලි ධාරාවන් වේගයට කිලිම සතියෙන් කරලා ඊට පස්සේ ආයෙ එම්බත් කරනවා. ඒකට පස්සේ තමයි පෙකෙන වෙලෙම කපලා දාන්නේ. ඒ නිසා පළවෙනි එක හොඳට සිද්ධි වෙන්න ආරෙන්නේ. සිද්ධි වුණාට පස්සේ තමයි දෙවෙනි සැරේ අපි මුලිනුතර මුලිනුතර මේ සමූල ඝාතනය කරන්න පස්සේ ඉස්සෙල්ලා ඇල්ම රණ්ඩෝල් විසමරන්න ඕනේ. විසමරලා එහෙම තියෙන්න ඕනේ. තිබ්බට පස්සේ වැඩේ දෙන්න පුළුවන්. බය වෙන්න එපා. ඒ ධර්ම කාරණා දෙකෙහි අන්ත යොදවගෙන ඉන්නේ කොහොමද? ඒ ධර්ම කාරණා තම තවත් දැන් තමන් උත්සාහ කරනවා හිතවිලි තිබුණාට ඉඳගෙන ඉන්න බව දැන ගන්න පුළුවන්. හිතගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. දැන දැන් හිතවිලි හලහා බලන් ඉගෙන ගන්නවනේ දැන්. ඒ හිතවිලි ධර්ම ධර්මද ප්‍රශ්නයක් නැහැ. ධර්ම ධර්ම කියලා බලන්නේ එකට රිංග ගන්නවා කියන එක. රිංගන්න යන්න බෑ. නෑ අජ්ජෝස තිට්ඨති. ඒ හිතවිලි වලට ගෙවදින්න බෑ. ඒවා ගන්න inner thoughts කියලා. background thoughts කියලා. ඒව නැතුව analyze කරන්න යන්නේ. analyze කරන්න ගිය ගමන් ඒක තමයි හිතවිලි වලට පණ දෙනවා කියන්නේ. අහ කියන්නේ ඉද්දා කියලා ගන්නවා කියන්නේ යන්නේ නැත්තම්. දැන් ගමන දැන් අපිට පරයන්කේ තම පරයන්කේ ඉන්නවද දැන් මේ ධර්ම කරුණ තමන්ට ඒ කියන්නේ ධර්ම කරුණ ඒක ඉස්සරවා කියන කෙනේ ධර්ම කරුණ මෙහි කරනවා කියන කෙනේ දැන් මොනවා හරි අපිට උගේ දැන් භාවනා කරනකොට අපිට කෙලෙස් උපදිනවා කියන ඒක දැන් ඒක ධර්මය තුලින් තමන්ම බලනවා ඒකට හිතවිලි කියන්න බෑ වැටෙනවා කියන එකයි හිතුවිලි කියන එකයි දෙක. මේක වැටහිලි. වැටහිලි. අනිත්‍යතාවේ වැටෙනවා, දුක්ඛතාවේ වැටෙනවා, අනාත්මතාවේ වැටෙනවා හිතුවිලි කියන්නේ. ඒක අවබෝධ. ඒක හිතිලෝට බොහොම බරසාර දේවල්. හිතුවිලි කියලා කියන්නේ නිකන් මේ දූවිලි ගහගෙන යනවා වගේ මේ බොහොම අතු පිට තියෙන දෙයක්. ඒක නිසා මේවට හිතුවිලි කියලා පටලවා ගන්න. ඒක නම් ස්වාමීන් වහන්සේ සංස්කාර පිළිගැනීම පිටින්. ඈ සංඛාර විදවැටීමෙන් ඔව් පැලිර යනවා පේනවා. ඉස්සෙල්ලා පේනවා going to pieces without falling apart කියලා. හැමතැනම පැලිරි තියෙන හැබැයි කැඩලා විශ්වෙලා යන්නේ. මේ පිංගම් බාණ්ඩ දින අරීමේ හුලං ඉදි කියුවා. ඔකේ දැන් දාන්නවා මේක වටනකම අඩු වෙලා කියනවා. හැබැයි තාම කැඩිලා නැහැ. වැටුනොත් කැඩෙන තැන දාන්නවා හැබැයි අපිට. වැටුනොත් මේක දිගේ තමයි කැඩෙන්නේ. ඒවට කියනවා going to pieces but not falling apart. ඉතින් මේ වගේ ඉස්සල සංස්කාර වල තියෙන බිඳින සුළු බව, භංගුර භාවය, භංගුර භාවයේ තියෙනවනම් ඕකෙන් කැටයන් කොටලා මේ ලීබඩු හදන්න යන්නේ. දැන් දිරච්ච ලී කැලක් අරගෙන අපි ලීබඩුවක් හදලා කැටයන් කොටන්න යන්නේ නැහනේ. ඒක දිරලානේ. අනේගේ සංස්කාර දිරලා නම් හදන සැලසුම් ඔච්චර කැටයන් තම තමයි ඉන්නේ. හදන සැලසුම් පුරුද්දට. නමුත් ඒක දන්න වැල්ලෙන් හදපු මාලිකා වගේ කියලා. නිසා ඉස්සෙල්ලා ඒක භංගුර දෙයක් වෙන්න හරි. එහෙම නැත්නම් ක්ෂණ මාත්‍ර වශයෙන් බින්දෙන සුළු බව තේරුම් ගන්නට පස්සේ හදයි යෝග නිකම් ඉඳ ගන්න බක්ක කොළඹකට කොට කැලකට ගනි නමුත් කැටයන් කොටන්න යන්නේ නැහැ. දැන් ඒව නෙවෙයිනේ දැන් මේක ඉච්චිතයි සාරයි නිට්යයි සුඛයි සුබයි කියන තොරන් ගහනවානේ. අර ගහන තොරණ වැල්ලි හදන මාලිකා වගේ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ සංකාර නැහැ. නෑ. තාම තැහැරෙන්නේ සංඛාර පිළිබඳව තිබුණ කෑදරකම හෝ සංස්කාර සැලසුම් කරන කරන ප්‍රනිති නැතුව යනවා. අනාගත සැලසුම් ඇතිල නැතුව යනවා. දන්නවා මේ ඒ කියන්නේ Tamange අඹුව වෛශ්‍යාවක් බව එනත්තම් වෙන ස්වාම පුරුෂයෙක් වෙන පුරුෂයෙක් පතනවා කියලා හොඳටම දැනගත්තට පස්සේ ඌ දීගේ කෑවත් නැතත් ප්‍රේමේ නෑනේ නෑ. දරුවෝ වෙනුවෙන් නිසා ඕ දීගේ කතා දෙන නිසා ඔය අතල්ලාගෙන පාරදී යනවා. වෙන මොනවා කරන්නේ? හැබැයි දන්නවා මේ ගැන ආයි බලාපොරොත්තු කියලා වැඩක් නැහැ. යෝගේ සංස්කාර එක සැරේම දික්ක සාධක කරන්න එපා. ඉස්සලා දැනගන්න මේක මෙහෙමයි කියලා. කද්දාවත් විශ්වාස කරන්න බෑ. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා නිච්ච. අපි මේක තියා එහෙම තියෙද්දි මේ සංස්කාර කියන කෙහෙල් පොඩින්නේ මේ කැටයන් කොටන්න හදන තොරන් ගන්න හදන. ඒ කෙහෙල් පොඩේ බව දන්නවා කවුරක්වත්. ඒකේ වැඩ ගත්තට කමන්නේ නැහැ. හැබැයි කැටයක් කොටලා මේ තෙල්ලම් දාලා වැඩ ගන්න යන්නේ. ඒකට ඒකේ අගේ අඩු අඩු වීමක් වෙනවා. සම විසංකාර වෙලා නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ඊළඟ දේශනාවේ වහන්සේ චුත්තසික සම්බන්ධව දේශනා කළ දේ සම්බන්ධව මරණාසන්න මොහොතේදී ආනාපානයෙන් සිත යොමු කර ආනාපානයේ මුල වැදසහ අග හිතේ කරමින් සිටින විට එක අවස්ථාවකදී ආනාපානයේ නතර වීමට නියමිතය. එසේ හුස්ම නතර වූ විට එක එකතර නියමය, එකතරේ නියමය. හුස්ම ගැනීමට හෝ පිටසිරීමට දරන බලවත් උත්සාහය නිසා බලවත් වේදනාවක් ඇති වේ. වරහන් ඇතුලේ ලයිට් හොරය ඇස්මපේෂන්. මේ වේදනාව තුල ආනාපානය නැවතිලා එතනම සතිය නැවතිලා නමුත් විඥානයේ තවමත් තියෙනවා කියා මා හිතනවා. මෙන්න ඉතා වේදනා කාල පරාශය තුල සතිය කොයි ආකාරයක යොමු කළ යුතුද කියා සංකාමික වටහා ගන්න. කොහොමද නිරෝධ සංකත සම්දාන ලැබෙන්නේ? මරිච්ච කෙනෙක් වගේ ලියන්නේ නිකන්. කතාවත් ඔය කියන දේවල් මරණයේදී සිද්ධ වෙන්නේ බය වෙන්න එපා. <laughs> නිකන් කාම නිකන් මේ මේ මේ මනෝ විකාර. ඒ හැම කෙනාටම කිසිම වේදනාවක් එන්නේ නැති මරණ අනන්තවත් තියෙනවා. ඒ නිසා මේ එකම දෙයක් කරන ජෙනරලයිස් කරන්න යන්න එපා. චුතිසිත කියලා කියන්නේ මරණ හිත නෙවෙයි. ආනාපානි වරණ හිත චුතිහිත තමයි. පිම්බි මිහි වරණ හිත චුතිහිත තමයි. චුති කියලා කියන්නේ ඡායවති ඉවර වෙනවා කියලා. ඒකේ මරණයට දාගත්තා පස්සේ තමයි ඕක ඉතින් ඔලිම්පික් තරමට ලොකෝට යන්නේ. හැම චිත්තක්ෂණයක්ම චුති වෙලා තමයි ඊගා චිත්තක්ෂණයට එන්නේ. ඒ නිසා මේ පණ තියෙන වෙලාවේදී ගෙවෙන කරන බලන්න. ඒකට කියන්නේ ක්ෂය වෙනවා, වැය වෙනවා, නිරුද්ධ වෙනවා, පටිනිසජ්ජනේ කියන්නේ. ඕක බැලුවනම් අර හිතත් ඒකමයි. ඒ නිසා මේකේ තියෙන්නේ මේ හිතලුවක්. උස්ම ගන්න බැරි වෙනවා, ඇස්ම වගේ වෙනවා. ඒකට තද බල වේදනාවක් වෙනවා කියලා. එහෙමම ඔක්කොටම වෙන කතාවක් නෑ දැන් තියෙන near death experience අවුරුදු 20 ගානක රිසල්ට් එළියට ආවිලා තියෙනවා. ඒ ඔක්කොමලා එහෙම දුකටපත් වෙන්නේ නෑ මරණදී. අපි හිතාන ඉන්න නිසා දැන් මැරෙන්න ඉස්සෙල්ල දුක් විඳිනවා අපි. මරණය කවදාකවත් ඔය හිතන જાති එකක් නෑ. එක එක්කත් ගිහිල්ලා ඇවිල්ලා කියන්නේ නෑනේ. අමු හොරු. ගියේ කාය කියන්නේ නෑ. කියුව එක බොරුවට මැරලා තියෙනවා. දැන් ගිහිල්ලා ඇවිල්ලා කියන්නේ උන් ඉන්නව ඌ බොරුව කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඌව ගන්න නැතුව මේ පේන ආනපානෙත් එක්ක යන්නේ එතකොට අර කහුවේ. අවසාන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්කේදී මෙන්න සක්මනේදීද සිතිවිලි වලින් වර කැණියද ඒවයින් හරිබල ලෙස පීඩාවක් නොදැනේ නොදකි. ඒවා හරි ගැනීම ගැටීම හේතුවෙන් හට නොගන්නා බවක් වැටහෙන බැවිනි. එහෙත් සිතිවිලි බොහෝ දුරට අඩු වුවත් ඊට වඩා සහනශීලී බවක් විවේකයක් ඇති වේ යයි හැඟීමක් ඇති වේ. සතර සතිපට්ඨානයේ කරුණා බොධිලේද ශෝක පරිත්‍වාණ සමතික්කමාය බැරි සිතිවිලි නතර කිරීමට ආයතයන් නොගෙන ඒවා දෙස සති සම්පජන්යෙන් බලා සිටීම ඒවායේ බල අනුකර ගන්නේ කිස් බලා සිටීමෙන් ඒවායේ බල අනුකර ගන්නේ කෙසේදයි කෙසේදයි යන කරුණාවෙන් පැහැදිලි දෙන්න මැනවි කොහොමද සම්මා සම්බුද්ධ සරණයි එනිසා මූල කර්මස්ථානයේ හිතේ චිත්තක්ෂණ ගන්න වැඩි වෙන්න වැඩි වෙන සමීපකම වැඩි වෙන්න වැඩි වෙන සතිය වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ ලියන්නේ හිතවිලි ගැන කල්පනා කරලා කවදාකවත් හිතවිලි ගැන වෙනසක් ගන්න බෑ. ඒ වෙනුවට ඒක ප්‍රතිෂ්ඨාපනය කරන මූල කර්මස්ථානේ සරණය. සත්‍ය සරණය. ඒක පිරෙන්න පිරෙන්න මේක අස්සෙන. මේක ගැන කල්පනා කරන්න පටන් අරගත්තොත් අකුසල් සමාපත්තියක් සිද්ධ වෙයි. වැරද්දක් අගේ කිරීමක් වෙනවා. ඒ වෙනුවට පුත්‍රජාන්ස අපට ඒක ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දෙයක් දීලා තියෙනවා. ඒක ඒකත් එක්ක වැඩ කරනකොට අර කීබේමයි වෙනවා. නිසා ඒ කියන්නේ ඒ කොනේ පටන් ගන්න යන්න එපා. පටන් අරගෙන කවදාකවත් ප්‍රගතියක් හෝ හිතලව ශාන්තියක් ගන්න බෑ. හිතල ශාන්තිය ගන්න තමයි දීලා කියන මූල කර්මස්ථානේ අසුර වැඩි කරන සමීප වෙන්න. උච්ඡන්න කරන්න, ආසන්න කරන්න වැඩි වේලාවක් පවත්වන. එතකොට මේකයි මේ. මේකයි අපිට කියන්නේ එතකොට අතිරේක ලාභයක් විදිහට තමයි හම්බෙන්නේ. ඒක බලාගෙන නෙමෙයි භාවනා කරන්නේ මූල කර්මස්ථානේ බහුලීගත කරන දාසිය විතරයි බාර කරන්නේ. හරියට වෙලාව 3යි. ඉතින් අපිට පැයක් විතර පමණ කාලයක් තියෙනවා මේ සක්මන් කරන්න. දැන් දුන්නොත් වෙලා යනවා එතකොට අපිට. ඉක්මනට ඉවර කරනවා. සම්මාන්තරයෙන් ඉන්නේ සම්මාන්තර ප්‍රකාශ කරනවා මේ ඉන්දියාව පිළිබඳ නිරීක්ෂණ වැඩ කරන ගමන අපේ කරන්නේ කියලා දැන් අපි පාරමිතියක් දැක්කම සමහරවිට සක්මනේදී ඒ ගැන ගොඩක් දේවල් කල්පනා කරන එක සිතුවිලි විදිහට ගන්න එකක් බලන්න ඒවත් අඩු කරගන්න කියලා ප්‍රකාශයෙන් තියෙනවා. චක්පණීදි කරනවද කෙරෙනවද? චක්පණීදි ඒක මතුවලා. හරි මං කියන තමන් කරන දෙයක්ද කෙරෙන දෙයක්ද? කරන දෙයක්ද හිතන එක කරන දෙයක්ද කෙරෙන දෙයක්ද? කෙරෙන එක. ඈ? කෙරෙන. ඒවට නෙවෙයි අපි මේ කතා කරන්නේ කරන්න එපා. කරන දේ විතරයි සංස්කාර වෙන්නේ. කෙරෙන කිසිම දවසකින් කෙරෙන කිසිම දෙයකින් පෞසිද්ධ වෙන්නේ නැහැ. කිසිම කෙරෙන කිසිම දෙයකින් කර්ම රැස් වෙන්නේ නැහැ. කෙරෙන කිසිම දෙයකින් සංස්කරණේ රැස් වෙන්නේ නැහැ. කෙරෙන දේ කරන විදිහට බෑනේ අල්ලපු ගෙදර ළමයා Taman තාත්තයි කොටුවේ අසං කරන්න ඕනේ නැහැ. අනුන්ගේ ළමයි. දැන් එවන අපි මෙතනින් යනවා සක්මනට විනාඩි 55ක් විතර කාලයක් තියෙනවා. ඊට පස්සේ අපි හතරට රැස් වෙනවා. පරියන්ක භාවනාවක් සඳහා ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමා සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු